කල්යාණ මිත්‍රවරුනි නිස්සබ්දතාවය හරිම වටිනවා නිස්සබ්දතාවය අපට බොහෝ පාඩම් කියා දෙනවා නිස්සබ්දතාවය ගුරුවරයා කරගන්න පුළුවන් නම් නිස්සබ්දතාවේ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක වෙන්න පුළුවන් නම් අපට බොහෝ දේ ඉගෙන ගන්නට පිළිවන්. පොතකින් තවත් කෙනෙකුගෙන් ඉගෙනගත නොහැකි. භාවනාව නිශ්ශබ්දතාවයත් එක්ක එකතු වී යන ගමන හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ නිහඬව සිතවිලි ඇවිත් යන්නේ නිහඬව සංවේදනා දැනී නොදැනී යන්නේ නිහඬව මේ කිසිවක් ශබ්ද කරන්නේ නිහඬව ඇවිත් තමන්ගේ කාර්ය කොට නිහඬව සමුගෙන යනවා හුස්ම කිසිම තුතියක් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශංසාවක් හරිම නිහතමානී නිශ්ශබ්දතාවයේ නිහතමානී නිශ්ශබ්දව සිටින මොහොතේ අපි ඉන්නේ නිහතමානීව කිසිවක් බලාපොරොත්තු නොවි බොහොම සැහැල්ලුවෙන් ඒ තමා භාවනාවේ සුන්දරත්වය හුස්මත් එක්ක සිහියෙන් සිටින සිතත් නිහඬයි. සිතට පුළුවන් කෑ ගහන්න, ഘോഷා කරන්න. ඊයේ සිදුවුණු දේ ගැන බෙරිහන් දෙන්න, හිට වෙන්න තියෙන දේ ගැන කෑ ගහන්න. ඒ ഘോഷාකාරී මනස නිහඬ වෙනවා වර්තමානයේහි හුස්මත් සමග එකතු වන මොහොතේ හුස්ම යම්සේ නිහඬද සිතත් එසේම නිහඬ වෙනවා නිස්සබ්දතාවේදී අද්දුටු දේ නිශ්ශබ්දතාවයෙන් ඉගෙන ගත්තේ සා නිශ්ශබ්දතාවයෙන් තේරුම් ගත්තේ පිළිබඳව කතා බහ කරන අවස්ථාවයි මේ ධර්ම සාකච්ඡා වේලාව අප කාටත් අත්දැකීම් තිබෙනවා ආධුනික වුණත් ගැටලු තිබෙනවා නොපැහැදිලි අවස්ථා තිබෙනවා එක මග යන එක මග යන්නට උත්සාහ කරන එකම ආධ්‍යාත්මික පවුලක සමාජික පිරිසක්සේ අපි ඒ අප හැම දෙනාගේම අත්දැකීම් ගැටලු සහ මොන පාට වුණු බාධක ගැන සාකච්ඡා කරනවා. මෙතන කවුරුවත් නැහැ. අපි කවුරුවත් නැහැ. හැම දෙයක්ම දන්න. ඒ වගේම කිසිවක්ම නොදන්නා කෙනෙකුත් නැහැ. මොනවත්ම දන්නේ නැති. විෂයක් ගත්තොත් ඒ විෂය ගැන සෑහෙන්න දන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම මේ විෂය ගැන අහලවත් නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඕනෑම විෂයක්. නමුත් භාවනාව ඒක වෙනස්. කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් භාවනාව ගැන මෙලෝ දෙයක් ගන්න මොනම පොතක්වත් කියවලා නැහැ. කිසිම දේශනයක් අහලා නැහැ. ඒ නිසා භාවනාව කියන විෂයේ අයන්නවත් දන්නේ කියා කල්යාණ මිත්‍රවරුනි භාවනාව කියන්නේ ඔබට ජීවිතයට ඔබේම ජීවිතයයි ඔබේ භාවනාව ඔබයි ඔබේ භාවනාව ඔබ භාවනා කරන්න කරන්න ඔබට ඔබ ගැනයි අවබෝධ වෙන්නේ එම නිසා තමන් ගැන මොනවා හෝ නොදන්න කෙනෙක් නැහැ. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් ඉන්න බෑ. තමන්ට ප්‍රශ්න තියෙනවා, කරදර තියෙනවා, දුක් තියෙනවා. ඒ වගේම සතුට විඳිනවා. ඉතින් මේ සියල්ල ගැන කරුණාවෙන් සහ නිහතමානීව ඔවුනොවුන් සමග අදහස් බෙදා ගන්න අවස්ථාව ධර්ම සාකච්ඡාව ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න ඒ වගේම ඒටත් වඩා අත්දැකීම් තිබෙනවා නම් බෙදා ගන්න අවසරයි මේ අදෝදී ඔබතුමාගේ දේශනාවෙන් මට ලැබුණ විදිහට අපි හැමෝම ඇතුලේ දෙන්නේ එක්කෙනෙක් හරියට කීන්ති යන පොඩි අනිත් එක්කන කීන්ති යන්නේ මොන්දයාවත් ඒකට දක්නවා මේ කීර්ති යන්නේ නැති වෙන්න අනුකම්පාවක් ඇති වෙන විදිහට දක්වනවා. ඉතින් ඒ ඒ කීර්තියන් එක්කනාව නිදි කරලා අනුකම්පාවක් ඇති වෙන එක නැගිටවනවා. ආනිත් එක මගේ මිත්‍රයෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මොකක් හරි Tamanට අවහිරයක් වෙනවනම් බාධා කරදරයක් හිතනවනම් තව සතෙක් කඩේ මිනිසෙකුට ගහන්න මරන්න ඒ වගේ හිතෙනවා ඒ තියාගේ ඇත්තෙත් අය අපි ඇත්තෙත් ඉන්නවා එක්කෙනෙක් ওই ගේන්ති ගිහිල්ලා ගහන මරන්න යන එක්කෙනෙක් අනිත් එක්කනා ඉන්නවා මොන වුණත් අනුකම්පාවක් කරලා කරු කොයිත් අහිංසාවක් නැති එක. ඉතින් හිංසාවක් නැති එකනව නැගිටව ගන්න කොහොමද? අනික එකනව නිදි කරන්නේ. ඔව්. ඒ වගේම මගේ අත්දැකීමකුත් ඒක තමයි කවදාවත් කැමති වෙලා තියෙනවා. මොකද ළඟදී කොල්මේ නම් කොල්මේ යනකොට වෙච්ච දෙයක්. එක පාර යනකොට බස් එකක් ඕන් කර කර පස්සෙන් ඇවිල්ලා මේ මුතු විදියට ඉස්සර කරලා ටිකක් එහාටකින් බල්ප වලට ගෙනාවලා ආයෙ කට්ටිය ගන්නවා. ඉතින් අර පාරේ යනවාට ඔක්කොටම අමාරුයි. ඉතින් අපිත් කිය වාහනේ විකලෙකුට හරිය කේන්ති. මෙහෙම කරන්නේ කොහොමද? හරි කේන්ති. අපි ඔක්කොම භාවනා කරන කට්ටිය එතනදී. හරි කේන්ති කියන්නේ. ඉඳගෙන ඉන්න බැරි තරම් කේන්ති. තව කෙනෙක් දකින්නයි බස් එකේ ආ මේ බස් එක මේ අනුරාධපුරේ ඉඳන් එන බස් එකක්. අපි මෙච්චර ගොඩාක් මහන්සියලා ඉන්න ඩ්‍රයිවර් කෙනෙක් ඉතින් ඒ මහන්සියගේ මහන්සියයි විඩාවයි හින්දා වගේ නොසලිකල් වුණා කියලා අපි කීර්ති ගන්න මොකද උච්චර මහන්සියලා අපි මේ ළඟ ඉඳන් පටන් ගත්තා කියලා තව කෙනෙක් කිය විදිහට කියනවා. ඉතින් ඇයි මේ දෙවිදි එකට හිතන්නේ එකම විදිහට ගන්නෑ. අර ඉතල ප්‍රශ්නේ කොහොමද ඒ හදාගන්නේ කාටද? ඒ කියන්නේ වටහා දෙන්න පුළුවන් නේද? ඔව් මේ බොහොම රසවත් අත්දැකීමක්. ඔබතුමා අපිත් එක්ක බෙදාගත්තේ. ඒ වගේම බොහොම අර්ථාන්විත කාරණයක් ප්‍රශ්නයක් විදියට නැගුවේ. ඒ අත්දැකීමටයි ඒ ප්‍රශ්නෙටයි එකතු වෙන්න කවුරු හරි කැමතිද අත්දැකීමකින් හරි අදහසකින් හරි ඒ කාරණේ තව පැහැදිලි කරන්න තමන්ගේ පෞද්ගලික අත්දැකීමකින් එහෙම නැත්නම් අවබෝධයකින් මේකස මම යන කිසි පොදු මනස නිරන්තරයෙන්ම මේ විද්‍යා මනසාරය තුළ ලෝභයෙන් සහ දේශයෙන් ප්‍රයෝජන ගැනීම පිහි ප්‍රතිලාභ ලබනවා. ඒකට මෝහය නොදැනීම වැරදිලා. එන්නේ නම් කුමාර මාත්මයා අහන ප්‍රශ්නෙත් එක්ක මේ මෝහය වැරදිලාම මේක මතු කරගෙන මෝහය දැකීම තුළ මේකම හැරෙන්න පිට කියන්නේ. ඔබතුමා ප්‍රශ්නයක් දහන්නේ? නෑ මම ඒකට සම්බන්ධයෙන් කරගන්නේ. ඔව්. ප්‍රශ්නෙට කරන්නේ. දැන් ලෝභය සහ ද්වේෂය තුළින් අපි මේ අපරාධකාරය මෙහෙර වෙමින් ඒ ප්‍රයෝගිකාවෙන් ප්‍රතිලාභ ලබනවා. නමුත් මෝහය යටපත් වෙනවා. මෝහය යථා නිමිත සම්මාදිට්ඨිය කියලා බෝධිසත්වය ඉක්මනට කරගන්නේ මම කියොත් තවත් එකතු කරන්නේ. ඔව්. නිසා නැවත බොක්ක ගැනීම කියන්නේ මම නැවත අර මතක් වෙනවා මම පහබරේ දුන්නේ ඒකත් වෙලා හිටපා ඒක වෙලා තියෙන කිසිකක් මම හිතන්නේ බොම් මොනවාද කියලා කියන්නේ නේද අටවට්ටක් ඇතුළේ මම ඕක නිසා ඇති පීඩාව තමයි ඒ පීඩාව අපලක් ගන්න දන්නේ මම ශේත්‍රවල කියලා දෙනවා ඕක ගැනීම කොහොමද අරුදයක් ඉදිරිපත් කරපු ඒ කාරණා හරි ප්‍රායෝගිකයි. මේ අවසාන වශයෙන් ඔබතුමා මතු කළ කාරණේ මේ තරහ තරහ කියන්නේ මහා ලෙඩක්. ඒ කියන්නේ තරහ අරගෙන අපි යමක් කරලා කියලා හිතලා ඒකෙන් පස්සේ තරහ නැති වුණාම තමයි තේරෙන්නේ මේ මොන දුකක්ද වින්දේ තරහ ඉන්න වෙලාවේ සමහරට ඒ වෙලාවේ අපිට ඒ දැනීම සංවේදීතාවය තිබුණේ නැහැ. වීර වීරත්වයක් වගේ හැඟීමක් එන්න පුළුවන්. හොඳටම තරහින් ඉන්න වෙලාවක මහ වීරත්වයක් බලපුලුවන්කාරකමක් ලොක්ෙක් කියන හැඟීමක් එන්න පුළුවන්. හැබැයි මේ ඊට පස්සේ තරහ නැති වුණාට පස්සේ හරීම වෙහෙසක් දැනෙන්නේ දුර්වලකමක් දැනෙන්නේ මහන්සියක් මා හිරිහැරයක් නේද වින්දේ කියන එක. ඉතින් එතන ඒ හිරිහැරයක් නේ වින්දේ කියන සිතවිල්ලත් එක්ක එන්නේ ඒ හිරිහැරය දුන්නේ අනිත් කෙනා කියලා. කවුරු හරි දැන් ඒ තරහ ගන්න තැනක හිටියනේ කෙනෙක්. එතකොට අපි ඒ වගකීමත් එයාට දාන්නේ. එයා හින්දානේ මේ දුක විඳේ කියලා. නෑ එයා හින්දානේ මේ තරහ හින්දා. එයා හිතියත් නැතත් තරහ ගත්තොත් ඒ දුක විඳින්න වෙනවා. මේ තරහ දිහා බලන්න පුළුවන් නම් රෝගයක් විදිහට. නිරෝගීකමේ ලක්ෂණයක් විදිහට නෙමෙයි. රෝගීකමේ ලක්ෂණයක් මේක රෝගයක් කෝපයෙන් ඉන්න කෙනෙක් දිහා බැලුවොත් අපි පැත්තකට වෙලා ඒ කෝපයට සම්බන්ධ නොවි අපිට පේන්නේ ලෙඩෙක්ව. වෙවුලනවා. ඉතින් වෙවුලන්නේ ලෙඩෙක්. නිරෝගී කෙනෙක් වෙවුලන්න හේතුවක් නැහැ. ඇස් රතු වෙලා ඒත් රෝගීකමේ ලක්ෂණයක්. කතාව වෙවුලනවා. කියන්න අවශ්‍ය දේ නෙමෙයි කියන්නේ, කියවෙන්නේ. කියන දේ ඇහෙන්නේ සිදු වෙන දේ පේන්නේ බීරි අන්දයි මේ තමා කෝපය අපට කරන දේවල් අපිව බීරි කරනවා අපව අන්ධ කරනවා අපිට ඕනේ දේ කියා ගන්න බැරි වෙනවා අපිව වේවුලවනවා. මේ පේන රෝග ලක්ෂණ ඇතුලෙන් තව මොන වගේ හානියක් කෝපය කරනවද අපිට කියන්න බෑ. ඉතින් මේ මේ අත්දැකීම හොඳට විඳින්න. කෝපය හරියට හඳුනාගන්න නැතිව ඒ නිදහස් වීමක් හෝ නැති කිරීමක් කරන්න බෑ. කෝපය හොඳට අඳුනගන්න. තමන්ගේ කෝපය, අනුන්ගේ කෝපය. අවම වශයෙන් කෝපය ඇවිල්ලා ගියාට පස්සේවත් ආපහු බලලා ආවර්ජනයක් කරලා ඒ වෙලාවේ හිටියේ කවුද එතන? එයා මොකද කරේ? කරන්න ඕන එකද කරේ? දැන් මේ විදිහට කෝපය පිළිබඳ ආත්පසින්ම අවබෝධ කරගන්නකොට ඒ හිරිහැරය හොඳට දැනෙනවා. හිතට ඊළඟ වතාවේ කෝපය එනකොට අර අවබෝධය එන්න පුළුවන් මතක් වෙන්න පුළුවන් මෙන්න ආයෙත් මේ ලෙඩේ එනවා ලෙඩේ හැදෙන්න යන්නේ මේ සම්පූර්ණයෙන් මේ රෝගය වෙනද ගන්නවද සම්පූර්ණයෙන්ම කෝපී රෝගියෙක් වෙලා දිලන් වෙලා ආබාධිත වෙලා ආතුරේක් වෙනවද නැද්ද කියන ඒ තීරණය ගන්න Tamanට හැකියාව වෙනවා. ඉතින් ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊළඟ වතාවේ තවත් අඩු කරගන්න පුළුවන්. ඒක හොඳ උපක්‍රමයක්. ආදීනව දැකීම. ඒ කිසිම ආත්මාර්ථකාමී බවක් නැහැ. ඊළඟට අර දෙවෙනි කාරණේ මේ අපිට පේන්න තියෙන්නේ ඇලීමයි ගැටීමයි දෙක. ඒ දෙක තමයි පේන්න තියෙන්නේ. වෙලාවක අපි ඇලෙනවා විතක ගැටෙනවා සමහර දේවල් පස්සේ යනවා සමහර දේවල් වලින් ඈත් වෙනවා අපි සමහර දේවල් බදා ගන්නවා තව සමහර දේවල් වලට පයින් ගන්නවා මේ දෙපිටි පිළිවෙත තමයි පේන්න තියෙන්නේ හැබැයි මේ මේ දෙපිටි පිළිවෙතට මුල් වෙන මෝඩකම පේන්නේ නැහැ. මෝඩකම කියන එක පේන්න තියෙන දෙයක් නෙමෙයි. මෝඩකම අඳුරේ ඉඳගෙන මේ නටවන නාඩගම නම් බලන්න පුළුවන්. ඇලීමෙන් ගැටීමෙන් නටවන නාඩගම. හැබැයි නාඩගම නටවන ඒ මෝහය පේන්න නැහැ. මොකද ඒක අඳුරේ තියෙන්නේ. මහා දුර කියලා කියන්නේ ඒකයි. කළුවරේ. ඒ නිසා තමයි මේ ඒ ප්‍රඥා ලෝකය දල්වා ගන්න කියන්නේ අවබෝධයේ ආලෝකය ඇති කරගන්න. එතකොට මේ නාඩගම ඉවර වෙනවා. මෝහය පේන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවට මෝහය පේන්නේ නැහැ. පේන්න බෑ. ආලෝකයට අඳුර පේන්නේ නෑ. හැබැයි ආලෝකය ඇති වෙන විට අන්ධකාරය නැති වෙනවා. ඒ තමා ස්ථිර විසඳුම. එම නිසා වට වටාත් අවබෝධයෙන් ජීවත් වෙන්න බලන්න. ආවේගශීලීව ජීවත් වෙනව වෙනුවට හැඟීම්overline තීරණ ගන්නව වෙනුවට සිතා මතා සොයා බලා ආන්න කෙනෙක් ඉන්නවා නම් අහලා එහෙම මේ බුද්ධිමත්ව ජීවත් වෙන්න බලන්න. මූලික ප්‍රශ්නය මේ ස්වභාවයන් දෙකක් පුද්ගලයෙක් තුළ තිබෙන බව අපිට දකින්න පුළුවන් නම් එයම ලොකු ජයග්‍රහණයක්. මේ ස්වභාවයන් දෙක මේ පරස්පරය ප්‍රතිවිරෝධතාවය කෙලෙස් සහ නිකෙලෙස් මොන නම් දුන්නත් නම නෙමේ වැදගත් ස්වභාවය. ඒතර හැම කෙනෙක් ඇතුළෙම පුද්ගලයා කියනකොට ඒ පුද්ගලයා සමන්විත වෙන්නේ මේ ස්වභාවයන් දෙකෙන්. කිසිම කෙනෙකු නැහැ කිසිම කෙනෙකු නැහැ 100ට 100ක් හොඳ හෝ නරක මේ පුදුල් ලෝකේ සියයට සියයක් නිර්ලෝභී එහෙම නැත්නම් සියයට සියයක්ම ලෝභ සියයට සියයක් ද්වේෂ චරිතයක් සියයට සියයක්ම මෛත්‍රී සාගත එහෙම කෙනෙක් නැහැ සියයට සියයේ කියන එක බොරුවක් පෘථග්ජන ලෝකෙ විතරක් නෙමෙයි ඇත්තටම භෞතික ලෝකෙ සියයට සියයක් නැහැ මොනවත් කිසිම දෙයක් සියයට සියයක් නැහැ සියයට 99ක් තියෙන්න පුළුවන් 99.99ක් තියෙන්න පුළුවන් නම් සියයට සියයක් නැහැ ඒ බොරුවක් මේ අපරාධ කරන කෙනා ඒ වගේම කාටවත් කරදරයක් නොකරන තමන්වත් අනුන්වත් පුළුවන් විදියට රැකබලා ගන්න ඒ බෝසතුන් මේ දෙන්නම මේ ස්වභාවයන් දෙකම මිනිස්යා තුළ ක්‍රියාත්මක වෙනවා මේ කාරණේ අපි හැමෝම අත්දකින ওই නම් වලින් නොඋනට විතක අපි හරීම ත්‍යාගශීලී දානශීලී බෙදාගත්ත බත්පත පවා තව කෙනෙකුට දීලා සන්තෝෂෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. වෙලාවකට මොනවා කිව්වත් ඉවසනවා. ලොකු පාඩුවක් වුණත් hina වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ හැකියාවන් හැමෝටම තියෙනවා කාටද නැත්තේ? ජීවිතේ එකම එක දවසක් හරි මේ බෝධිසත්වයන් එක්ක අපි ජීවත් වෙලා ඇති හැමෝම එක වතාවකට වැඩි අනිවාර්යෙන්ම ඒ පාරමිතා 10ක් ගැන කියනවනේ ඒ පාරමිතා වරින් වර අපේ ජීවිතයේ මතුවලා ඇති ඉවසීමේ පාරමිතාව දාන පාරමිතාව උපේක්ෂාවෙන් බලන් ඉන්න පුළුවන්කම සිල්වත් බව ඒ හැකියාව තියෙනවා. නැත්තේ නෑ. කාටවත් ඒ හැකියාව නැත්තේ නෑ. මේ නැති දෙයක් ඇති කරගන්න ගන්න උත්සාහයක් නොවේ. මහා කාන්තාරයක වියලි සුෂ්ක වැලි කතරක දූවිලි බිමක මේ වපුරන්න යනව නෙමෙයි. ඒ වගේම අනික් අංශේ ඒකනම් අපි වැඩිපුර අත්දකිනවා නොයොසිලිවන්ත බව, නොරුස්නා බව, කෑදරකම සමහර වෙලාවට අපිට තියෙනවා තිබුණට මදි කියලා හිතනවා අනිත් කෙනෙක් දෙයක් එයා ගන්න කලින් අපි ගන්නවා. ඒ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ගති දෙක මාරුවෙන් මාරුවට මතුවෙනවා. විවිධ හේතු නිසා නිකම්ම නෙමෙයි. හැබැයි මේවා පවතින්න නම් අපි උත්සාහයක් ගන්න ඕනේ. නිකම් පවතින්නේ නැහැ. අපි බෝධිසත්වයන්ට ඉඩක් අරන් දෙන්න ඕනේ. දැන් බෝසතුන් බලාත්කාරයෙන් ඔක්කොමලා පෙරලාගෙන අයින් කරගෙන පැනගෙන ඉන්නේ නැහැ. අපි පාවඩයක් එළුවොත් අන්න උන්වහන්සේ වැඩම කරයි. සමන් පිච්ච මල් වට්ටියකටනේ ධාතුන් වහන්සේලා වැඩම කරනවා කියන්නේ. ඉතින් අපි මේ සමන් පිච්ච මල් වට්ටියක් ලෑස්ති කරන්න ඕනේ. ඒකට ධාතුන් වහන්සේලා වැඩම කරයි. ඒ වගේ අපි මාවත එලිපෙහෙලි කරලා දෙන්නට ඕනේ. අපි පාර කපන්නේ තරහට නම් ඉතින් ඒ පාරේ තරහ ගමන් කරයි හැමදේම. ඒ නිසා පළවෙනි කාරණය තමයි මේ ධහම කියන බොහොම ලස්සන කාරණයක් මේ අපරාධ කරු Taman නෙවෙයි කියන කාරණය අවබෝධ කරගන්න. මම නෙවෙයි. තරහ කියන්නේ මම නෙමෙයි. තරහ මගේත් නෙමෙයි. මම තරහෙත් නෙමෙයි. මේ හතර ආකාරයකට බලන්න කියනවා. ඔය සක්කාය දිට්ඨිය ඇති වෙන හතර ආකාරයක් කියනවනේ. මම තරහ තුල ඉන්නවා තරහ මා තුල තියෙනවා තරහ මගේ මම තරහේ මේ තමයි සතර ආකාර සක්කාය දිට්ඨිය. එතකොට මේ සක්කාය දිට්ඨිය තමයි අතහරින්නට ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මම මම කියන එක අතහරිනවා කියලා එහෙම කිව්වට බෑ. මේ සක්කාය දිට්ඨිය තේරුම් ගන්න. සක්කාය දිට්ඨියට මුහුණුවරවල් හතරක් තිබෙනවා. ආකාර හතරයි. ඒ හතර තමා ඕනෑම දෙයක් ඒ මම කියලා හිතන එක. ඒ මම දැන් ශරීරය ගන්නකො මේ මම. මම තමයි ශරීරය. දෙහෙම හිතනකල් ඉන්නේ සක්කාය දිට්ඨිය ඇතුලේ. එතකොට ගැළවිල්ලක් නිදහසක් නැහැ ශරීරයෙන්. ශරීරයට මොනවද වෙන්නේ? ඒක මට උනා වෙනවා. ඊළඟට මම තමයි ශරීරය. ශරීරය තමයි මම. මම තමයි ශරීරය. තුන්වෙනි එක ශරීරය මගේ. මම තමයි අයිතිකාරයා ශරීරය මගේ දේපලක්. ඊළඟ එක නෑ ශරීරය තමයි අයිතිකරු එහි මම දීපලක් මම අයිති ශරීරයට මා තුල ශරීරයේ තියෙනවා ශරීරය ඇතුලේ මම ඉන්නවා ශරීරය මගේ මම ශරීරේ දැන් මේ හතර ආකාරය හතර ආකාර චින්තනය මේ හතර විදිහටම අපි හිතනවා ඉතින් හැම ක්ලේශයක් සම්බන්ධයෙන්ම මේ විදිහට හිතනවා මෙහෙම හිතන්න හිතන්න වෙන්නේ ඒ කෙලෙස් වඩාත් ශක්තිමත් කරනවා පෝෂණය කරනවා මගේ තරහ මගේ තරහ මට හරියට තරහ යනවා මම හරියට තරහ ගන්න කෙනෙක් මේ මගේ චරිත ලක්ෂණේ උපන් හැටි දැන් එහෙම හිතන්න හිතන්න අපි තරහ ඇතුළට යනවා වඩ වඩා තරහ ඇතුළට ගමන් කරනවා ඒ තරහ අපේ වටේ හරියට කෝෂයක් බැඳා වගේ කෝෂයක් වගේ අපි වටේට තරහ. අපි ඉන්නේ ඒක ඇතුලේ. එළියට එන්න බෑ එහෙම හිතන්න හිතන්න. අපි තරහේ සිරකරුවන් බවට පත් වෙනවා. මේ සක්කාය දිට්ඨිය කරන්නේ ඒකයි. අපි මේ වගේ හිරකරුවන් බවට පත් කරනවා. එම නිසා වැදගත්ම දේ තමයි මේවා තියෙනවා තරහ තියෙනවා හැබැයි ඒ මම නෙමෙයි. ඒ තරහා මගේත් නෙමෙයි. අපි දෙකොල්ල අතර එහෙම ඥාති සම්බන්ධකමක් නැහැ. අයිතිවාසිකම් නැහැ. එතෙන්ට එන්න. මේව නැති කරන්න නෙමෙයි. අපි උත්සාහ කරන්නේ මේව නැති කරන්න. අපි හිතනවා මේව නැති කරන්න ඕනේ. භාවනා කරන කෙනෙක් විදිහට විශේෂයෙන් මේවා නැති කරන්න ඕනේ. ඒවා නැති කෙනෙක්. ඉතින් අපි උත්සාහ කරනවා එහෙම නැති කෙනෙක් විදිහට ඉන්න. මෙච්චර කල් භාවනා කරා, මේ පමණ කල් සීල් රැක්කා, මෙච්චර බණ ඇහුවා. දැන් තරහ නැති වෙන්න ඕනේ. තරහ පෙන්වන්නත් හොඳ නැහැ, තියෙන්නත් හොඳ නැහැ. ඉතින් අපි මේවා නැති අය විදිහට ඉන්න උත්සාහ කරනවා. එතන ලොකු ගැටුමක් ඇති වෙනවා. අපි අපිත් එක්කම ගැටෙන්න පටන් ගන්නවා. අපිට අපිවම එපා වෙනවා. එහෙම නෙවෙයි. තරහ කියන දේ අපිට වැඩිය ඉතිහාසයක් තියෙන දෙයක්. තරහ කියන ස්වභාවය ගත්තොත් එයට ලොකු ඉතිහාසයක් තියෙනවා. අපිට එච්චර ලොකු ඉතිහාසයක් නැහැ. අපි අලුත් තරහ පරණයි. අපි ඉපදින්නත් කලින් ලෝකේ තරහ තිබුණා. අපි මැරුණාට පස්සේ තරහ කියන ස්වභාවය ලෝකේ තියෙයි. අපි මැරුණාම තරහ නැති වෙන්නේ නැහැ නේ ලෝකේ ඒක තියෙයි. තවත් දේවල් ලෝකේ තියෙනවා. ලෝකේ කොපමණ දේ තියෙනවද අපි දන්නේ නැහැ. තියෙන හැම දෙයක් එක්කම අපි ගනුදෙනු කරන්න ඕනේද? මේවත් එක්ක ගනුදෙනු නොකර සිටීමේ විද්‍යාව තමයි ඉගෙන ගන්නට ඕනේ. තිබුණාට කමක් නැහැ. ගනුදෙනු කිරීමක් නැහැ. පාවිච්චි කිරීමක් නැහැ. අපි තරහා පාවිච්චි කරන්න ගියොත් ප්‍රතිඵලය වෙන්නේ ඒ තරහා අවසානයේ අපිව පාවිච්චි කරනවා. තරහා අපි ආයුධයක් විදිහට පාවිච්චි කරොත් කාට හරි ගහන්න බනින්න ආයුධයක් විදිහට අපි තරහා පාවිච්චි කළොත් දෙවෙනි වතාවේ ඒ ආයුධය අපිව පාවිච්චි කරනවා. අපිපත් වෙනවා ආයුධයක් බවට. අපිට ගැළවීමක් නැහැ. එම නිසා තරහා හෝ අනිත් ඕනෙම දෙයක් පාවිච්චි නොකර ඉන්න බලන්න. ජීවත් වෙන්න ඒවා අවශ්‍ය නැහැ. ඒක බොරුවක්. අපි කියනවනම් මේව ඕනේ ජීවත් වෙන්න තරහ ගන්න නැතුව ජීවත් වෙන්න බෑ. කෑදරකම නැතුව ජීවත් වෙන්න බෑ. ඒක බොරුවක්. ඒ මොනවත් නැතුව බුද්ධියට පුළුවන් ජීවත් වෙන්න. බුද්ධියට. බුද්ධියට පුළුවන් ඔබව බේරගන්න. තරහ අවශ්‍ය නැහැ. තරහ කියන්නේ බොඩිගාඩ් කෙනෙක් නෙමෙයි. ඒක බොරුවක්. තරහට බෑ ඔබ රැකගන්න. ඔබ අමාරුවේ දානවා. හැබැයි සිහි බුද්ධියට පුළුවන්. නිසා වඩ වඩාත් සීබුද්ධිය ඇසුරු කරන්න. දැන් මේ දෙන්න වෙන්කොට දකින්න පුළුවන්නේ සීබුද්ධියට. කවුද අපරාධ කරන්නේ කවුද අහිංසක මේ දෙන්න වෙන් කරලා දකින්න පුළුවන්නේ සීබුද්ධියට. සීබුද්ධිය තිබ්බොත් තමයි බෝධිසත්වෝ පේන්නේ. සීබුද්ධිය නැති වෙලාවේ බෝධිසත්වෝ ඉන්නවද කියලා පේන්නේ නැහැ. මේ සිහිබුද්ධියට පමණක් දැర్శණීය වෙන දෙයක් තමයි බෝධිචිත්තය. දැන් සාමාන්‍ය හැට පේන්නේ නැති දේවල් තියෙනවා. ඒතර විශේෂිත කැමරා වලින් බලන්න ඕනේ දේ. එතකොට පේනවා ඒවා. ඒ වගේ දෙයක් තමයි බෝධිචිත්ත. ඒක තියෙනවා. තිබුණාට අපිට පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ අපි සිහිබුද්ධියෙන් නෙමෙයි බලන්නේ. අසීයේ ආවේගශීලීව අසීයෙන් සහ ආවේගශීලීව බලන්න බලන්න අපිට පේන්නේ කෙලෙස් විතරමයි කෙලෙස් විතරමයි නිතරම මෙනෙහි කරන්න නිතරම මෙනෙහි කරන්න තමන් කියන්නේ බෝසත් කෙනෙක් කියන එක ඔබ කියන්නේ බෝසත් කෙනෙක්. ඒක නිතරම මෙනෙහි කරන්න. අනිත් අයටත් කියන්න. ඒ කියන්නේ මම බෝධිසත්වෙක් කියලා නෙමෙයි. අනිත් අයටත් කියන්න දුවේ දුව බෝධිසත්වෙක්. පුතේ පුතා බෝධිසත්වෙක්. අම්මටත් කියන්න තාත්තටත් කියන්න. ඒක මන්ත්‍රයක් වගේ ජප කරන්න ඕන දෙයක්. මොකද ඒක අමතක වෙලා යන්න පුළුවන්. අසීයෙන් තමයි වැඩිපුර මෙතන තියෙන්නේ. ඉතින් 80ට ඕවා මතක නැහැ. 80ට තමන්ව මතක නැහැ. ඉන්නේ කොතනද මතක නැහැ. කරන්නේ මොකද්ද මතක නැහැ. සන් නැවත නැවත මේ අනුස්සතිය මේක අනුස්සතියක්. ඒ අනුස්සතිය වඩන්න. අනුස්සතිය කියන්නේ නැවත නැවත සිහිපත් කරගන්නවා. මා තුළ බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටිනවා. මේ ඇතුලේ නික්ලේශී බව තියෙනවා. අලෝභය තියෙනවා, අදෝසය තියෙන, අමෝහය තියෙනවා. මෛත්‍රිය තියෙනවා. කෙලෙස් මතුවෙනකොට අන්න අර සක්කාය දිට්ඨි දර්ශනය එළියට ගන්න. දැන් මේක සක්කාය දිට්ඨිය ඇති කරගන්නවද මේ කෙලෙස් එක්ක? එහෙම නැත්නම් අනත්ත. තරහ තියෙනවා. හැබැයි මේ තරහ මගේ නෙමෙයි. මම නෙමෙයි මේ තරහේ අයිතිකරු. මම නෙමෙයි තරහ කියන්නේ. මම මේ තරහ ඇතුලේ නෙමෙයි ඉන්නේ. ඒ දර්ශනය ගේන්න දෙන්න. එහෙම ගේන්න කිසියම් තැන්පත් බවක් ඕනේ. මොකද ওই කෙලෙස් ආවහම අපිව කලබල කරනවා. කෙලෙස් හැම විටම පුද්ගලයාව ආකූල ව්‍යාකූල කරන ආතතියටපත් කරනවා. කිසිම ක්ලේශයක් කෙනෙකුට නිවි හැනීල්ල හිතන්න දෙන්නේ නැහැ. තැන්පත්ව හිතන්න කල්පනා කරන්න තීරණ ගන්න කෙලෙස් හිත දෙන්නේ නැහැ. ඒ තම එහෙම නිවැරදිව කල්පනා කරන්න ඉඩ දුන්නොත් කෙලෙස් වලට යට වෙන්නේ නැහැ කියන එක කෙලෙස් දන්නවා. ඒ කෙලෙස් වැඩක් නැති වෙනවා. නිෂ්ප්‍රයෝජන දෙයක් බවට පත්. ඒ නිසා හිතන්න දෙන්නේ නැහැ. හිතන්න එපා. ඔයා හිතන්න එපා. ඔයාට හිතන්න ඕනේ ඔයා කරන්න ඕන එක මං කියන්නම්. මේ තමයි කෙලෙස් හැම විටම අපිට දෙන පණිවිඩය. හැම ක්ලේශයක්මයි. තරහ විතරක් නෙමෙයි, ලෝභය, ඊර්ෂ්‍යාව, මානේ මේ හැම එකක් මෙහෙමයි හැම එකක්ම අපිට කියනවා ඔයා හිතන්න ඕනේ මම හිතලා ඔයා කරන්න ඕන එක මං කියන්නම් ඒ දේ ඔබ කරන්න. ඉතින් අපිට තීරණ ගන්න අයිතියකුත් නැහැ තීරණ ගන්න ඉඩකුත් නැහැ. ඒ කෙලෙස් ගන්න තීරණ අපිට සිදු වෙනවා හිස නමා පිළි අරගෙන ක්‍රියාත්මක කරන්න. අපි නිකම්ම නිකං අතකොළු බවටපත් වෙනවා. ඒ වෙනුවට එහෙම අවස්ථාවක අර කලබලයට අහු වෙන්නේ නැතුව ටිකක් තමන්ව තැන්පත් කරගන්න. ඒ සඳහා තමයි ඔය භාවනා ක්‍රම තියෙන්නේ. මොනවා හරි භාවනා ක්‍රමයක් සක්මන් භාවනාව හොඳයි, බොහොම හොඳයි. ටිකක් ඇවිදින්න සිහියෙන්. ඒ ඇවිදිනකොට අර මානසික කලබලය අඩු වෙනවා. ඒ ආතතිය අඩු වෙනවා. ඉතින් අපි කලබලය අඩු වුණාම අපිට පුළුවන් වෙන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. පොඩි වෙලාවක ගන්න තත්පර කීපයක් හරි ගන්න තමන්ව තැන්පත් කරගන්න විශේෂයෙන් කෙලෙස් තියෙන වෙලාවක කියන්නේ ඔයා කලබල වෙන්න එපා මෙයා ඔයාව කලබල කරයි දැන් මෙයා ඔයාව කලබල කරනවනේ හැබැයි ඔබ කලබල වෙන්න එපා ඔබ තැන්පත් වෙන්න බලන්න හුස්ම දිහා බලන්න පොඩක් ඇවිදින්න කුරුල්ලෝ කෑ ගහන එකට හැමුම්කම් දෙන්න. හුස්ම ඇතුල් වෙන පිට වෙන එක ගණන් කරන්න. මොනවා හරි මොනවා හරි උපක්‍රමයක් පාවිච්චි කරන්න තැන්පත් වෙන්න. තැන්පත් වුණාට පස්සේ ලේසි. මොකද තැන්පත් බව කියන්නේම බෝධිසත්ව ගුණයක්. දැන් මේ මේ විදිහට අපි තැන්පත් වෙනකොට වෙන්නේ අර බෝධිසත්වයන් මෙතෙන්ට එනවා වේදිකාවට. දැන් මෙතෙක් වෙලා වේදිකාවේ ඒක පුද්ගල රංගනයක් කළේ අර තරහ හරි මොකක් හරි ඇවිල්ලා එයා ඒක පුද්ගල රංගනය. මුළු වේදිකාවම එයාගේ අතට අරගෙන ආක්‍රමණය කරලා එයා එතන යකා නටනවා. දැන් අන්න තව චරිතයක් මේ වේදිකාවට. ඒකට මේ දෙන්නට වේදිකාව බෙදා ගන්න දෙකට. දැන් මුළු වේදිකාවම ආක්‍රමණය කරන්න බෑ තරහට. දැන් භාග්‍යය එයාට අයිති. ඊළඟට එයා කියන එක අපි කරන්නේ නැති වෙනකොට එයා තවත් දුර්වල වෙනවා. එයා කෑ ගහනවා මෙහෙම කරන්න අර එහෙම කරන්න උඩ පනින්න අපි මොනවත් කරන්නේ කිසි දෙයක් වෙනද කළා. හැබැයි දැන් කිසි දෙයක් කරන්නේ එහෙම කෙරෙන්නේ එයා අපිට උඩ පනින්න කියනකොට අපි උඩ පැන්නේ අපිව අපි රෝකඩ නිසා. රෝකඩ නිසානේ. රෝකඩ නටවන කෙනා ඒ නූල ඇද්දාම රෝකඩේට බෑ උඩ පයින් නැතුව ඉන්න. මොකද ඒක නූල් වලින් සම්බන්ධ කරලා අර නටවන්නයි රෝකඩේ. ඒ නූල් වලට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් අපි මෙතන ඒ සක්කාය දිට්ඨියෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් අර අදිනවා උඩ පයින්ද කිය කිය. දැන් හැබැයි අපි උඩපයින් නැහැ. අපිට උඩපයින් නැතුව ඉන්න පුළුවන් දැන්. හැබැයි තාම කියනවා බනින්න බනින්න බනින්න මේක කියන්න මේක අහන්න. හැබැයි අපි ඒවා එකක්වත් කරන්නේ නැහැ කියන්නෙත් නැහැ කරන්නේ. ඉතින් එවිට එයා වේදිකාවේ කොනකට තල්ලු වෙවි යනවා. ධර්මවේදිකාව ඉස්සරහට වෙලා කෑ ගහලා දැන් ඒව එකක්වත් එයාට වෙන්නේ නැහැ. තාම කෑ ගහනවා. හැබැයි එයා කියන එක කවුරුවත් කරන්නේ ඉතින් ඊට පස්සේ එයා වේදිකාවේ කොනකට තල්ලු වෙනවා. එයා ඉඳී ඉතින් පැත්තකටලා ඉඳී වේදිකාවේ. හැබැයි වේදිකාව එයාට අයිති නෑ. එයාට ඕන විදිහට වේදිකාව නටවන්න බෑ. ඉතින් ආයෙත් වෙලාව කෙනවා. ආයෙත් 80න් ඉන්න වෙලාවට ඇවිත් ආයෙත් අර විදිහටම අපිව නටවන්න බලන. ඉතින් අපිත් නටයි. අපිට 100 නැත්තම් හැබැයි 100 ඇති කරගෙන අපිට පුළුවන් ආපහු නටන්න නැතුව ඉන්න. දැන් මෙහෙම නැවත නැවත නැවත නැවත අපි අභ්‍යාස කරන විට මේ තරහට තේරෙන කාරණයක් තියෙනවා මොකද්ද දැන් මෙයාව මට නටවන්න බෑ කියන්නේ මං ගහන පදේට මෙයා නටන්නේ ඉස්සර නැටුව දැන් නටන්නේ. ඉතින් එයා ලැජ්ජාවටපත් වෙනවා. ඒ නිසාම එයා වේදිකාවට ගොඩ නොවි ඉන්න උත්සාහ කරන වැඩි වාර ගණනක් එයා එන්නේ නෑ වේදිකාවට. එයාට අපි මොනවත් කරේ නෑ. එයාට අත තිබ්බෙවත් නෑ. එපා කිව්වෙත් නෑ. කිසි දෙයක් කරේ නෑ. අපි සීයෙන් හිටියා. අපි තේරුම් ගත්තා එයා මම නෙමෙයි. එයා මගේත් නෙමෙයි. මම එයාගේත් නෙමෙයි. ඒ එයා කියන දේ මම කරන්න ඕනේ නෑ. මට පුළුවන් තැන්පත් වෙන්න. මට පුළුවන් නිශ්චල වෙන්න. තරහ නැති වෙලාවට විතරක් නෙමෙයි. තරහ තියෙනකොටත් තැන්පත් වෙන්න පුළුවන්. මම තරහේ රූකඩයක් නෙමෙයි. අතරේ රූකඩ නටවන කෙනා තවදුරටත් රූකඩ නටවන්නේක් වෙන්නේ නැහැ. එයාට බෑ. ඒ තනතුරේ ඉන්න බෑ. මොකද එයා කියන විදිහට රූකඩයක් මෙතන නටන්නේ නැහැ. එතකොට ඒ ක්‍රමයට කෙනෙකුට පුළුවන් මේ වගේ නිදහස් වෙන්න නිදහස් වෙන්න ගැලවෙන්න ඒකට තමයි විමුක්තිය කියලා විමුක්ත චිත්ත කියලා කියන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේ ඒ අදහසින් මෙය නැති කරාම කියන අදහසට වැඩිය නිදහස් වුණා කියන අදහසින් පුරුදු කරගන්න. කය කය චලනය වෙනවා මනස නිසා. දැන් මනස මානසික ධර්මතා නැත්නම් කයට චලනය වෙන්න බෑ. ඒ මානසික චලනය තමයි කායික චලනයක් බවට පත් වෙන්නේ. මුලින්ම චලනයේ සිද්ධ වෙන්නේ ඔබතුමා කියූ ආකාරයට මනසේ. මනසේ තමයි මුලින්ම චලනය පටන් ගන්න. ඒ චලනය මුල්ම චලනය තමයි වින්දනය කියන එක විඳීම. කිසියම් වින්දනයක්. ඒ වින්දනය දැනෙන්නේ මනසට. වේදනාවක් වෙන්න පුළුවන්, තිබහක් වෙන්න පුළුවන්, සීතලක් වෙන්න පුළුවන්. මොකක් හෝ විඳීමක්. ඒ තමයි මුල්ම චලනය. ඉතින් මේ චලනය, මේ මූලික චලනය උඩ මනස මේ චලනය හඳුනා ගන්නවා. මොකද්ද මේ චලනය කියලා හඳුනා ගන්නවා. අර්ථිභාග කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම ඊළඟට හඳුනා ගැනීමත් මානසික චලනයක්. මානසික ක්‍රියාවක්. කායික ක්‍රියාවක් නෙමෙයි. මේක වේදනාවක් මේ වේදනාව ඒකට කියන්නේ තිබහ. ඊළඟට මේකට මොකද කරන්න ඕනේ? ඒකත් මානසික තර්කණයක්. තීරණයක් ගන්න එපා. ආ මේකට වතුර ටිකක් බොන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේක වේදනාව, වේදනාව මේක ඉරිවැටීම. හඳුනා ගන්නවා. මේකට මොකද්ද කරන්නේ? මේකට පාදේ දික් කරන්න ඕනේ. දැන් ඒ තීරණයත් මානසිකයි. ඒතර මූලික මානසික චලන තුනකට පස්සේ තමයි කායික චලනයක් එන්නේ. එහෙනම් කකුල දිගාරින්න ඕනේ කියලා මනස තීරණය කරාට පස්සේ තමයි කකුල දිගාරින්නේ. නැතු කකුලට බෑ දිගාරින්න. ශරීරයේ නිශ්චලවම තිබුණත් මනස චලනය වෙනවා. දැන් ශරීරයට හෙලවෙන්න බැරි වෙන්න හිර කරලා බැඳලා මැටි ගහලා එහෙම තිබ්බොත් එහෙම අච්චුවක දාලා වගේ පොඩ්ඩක්වත් ඇස් පිල්ලම්වත් ගහන්න බැරි වෙන්න ඒ මනස චලනය වෙනවා. ඒ මානසික චලනය හරි වේගවත්. ඒ වේගය අඩු කරන්න බෑ ශරීරය නිශ්චල කරලා. ඔබතුමා කියව කාරණේ ඇත්තම ඇත්ත. ඒක තේරෙන්නේ භාවනාවට පමණයි. භාවනා කරන්න ගියාම තමයි තේරෙන්නේ මේ මානසික චලනයේ කොතරම් ප්‍රවේගකාරීද වේගවත් ඒ වේගයෙන් 100න් 1000න් නෙමේ ලක්ෂයෙන් පංගුවකටවත් වේගවත් වෙන්න බෑ ශරීරයට. ඒ හිත දුවන වේගයට ශරීරයට දුවන්න බෑ. ලෝකයේ සිටින දක්ෂතම ධාවකයාටවත් බෑ තමන්ගේ හිතේ වේගයට දුවන්න. හයියෙන් දිවුවොත් මහන්සි. හයියෙන් දුවන්න දුවන්න මහන්සි. මනස වේගෙන් වැඩ කරන්න වැඩ කරන්න ඊට වැඩිය මහන්සි. අපිට ওই ජීවිතයේ දැනෙන මහන්සිය වෙහෙස විඩාව මූලිකම හේතුව තමයි මේ අති ප්‍රවේගකාරී මානසික චලනය. අපි ගන්න ආහාරවල කරන ව්‍යායාමවල ගන්න බෙහෙත්වල ගන්න හුස්මේ මේ වගේ අවශෝෂණය කරගන්න ශක්තිය වැඩිපුරම නාස්ති කරන්නේ මේ ආවේගශීලී මානසික චලනය. ඒවා තමයි මේ පුච්චලා දාන්නේ. අර පෝෂණය පුච්චලා දානවා. ඉතින් මනස මානසික ප්‍රවේගකාරී බව අඩු කරගන්න පුළුවන් නම් ශක්තිය ඉතිරි කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය ආයුෂයට මනස බොහොම තදින්ම ළඟින්ම බලපාන. ආයුෂ දීර්ඝායුෂ හෝ මන්දායුෂක වෙන්න මනස හරියට බලපානවා. අපි කන කෑම බීම කරන ව්‍යායාම ගන්න බේත්තේ වගේම සමහර විට ඊටත් වැඩිය. ආවේග අපේ ආයුෂ කපලා දානවා. ආයුෂ කෙටි කරනවා. ආවේග ජීවිතේ ගැටි කරනවා ආවේග. ආවේග ජීවිතේ ගැටි කරලා සංසාරෙ දික් කරනවා. ඒක අනිත් පැත්ත වෙනවනම් හරි හොඳයි. සංසාරෙ ගැටි කරලා ජීවිතේ දික් කරනවනම් හැබැයි ආවේග ඒව දන්නේ නැහැ. අපරාධ කරු ඒක දන්නේ නැහැ. එයාට එයා කරන්නේ මේ ජීවිත කාලෙ ගැටි කරනවා. ජීවිත කාලේ යම් පමණකට කෙටි වෙනවද ඒ වගේ සිය දහස් ගුණයකින් අප සංසාරයේ දික් වෙනවා. වේදනාව මේ ඒක තමයි අපි ඉස්සෙල්ලත් කතා කරේ මේ වේදනාව කියන එක මානසික කාරණයක්. දැන් අපිට එහෙම හිතෙනවා මේවා කායික වේදනා, මේවා මානසික වේදනා කියලා අපි නිකන් දෙකකට බෙදනවනේ. දැන් කෙනෙක් බැන්නාම හිත රිදෙනවා ඒක මානසික වේදනාවක්. ඒ කන රිදෙන්නේ නැහැ. බැනුම් ඇහුවා කියලා කාගේවත් කනක් රිදෙන්නේ නැහැ. හැබැයි හිත රිදෙනවා. එතන ඒක අපි කියන මානසික වේදනාව. කවුරු හරි ළඟින් හිටිය කෙනෙක් දුරස් වෙනවා. ඒකත් මානසික වේදනාවක්. එතකොට කඩියෙක් කෑවොත් ඒක කායික වේදනාවක්. මధుරයෙක් කෑවොත් කායික. අපි දැන් මෙහෙම නේද වේදාගෙන ඉන්නවා. ඉතින් ඒක ඒක වරදක් නෑ. හැබැයි අවසාන වශයෙන් සියලුම වේදනා මානසිකයි. විඳීම කියන එක මනසින් කරන දෙයක්. දැන් සමහර විට අපි දැන් බඩගින්න කියන එක කායිකයිනේ බඩගින්න කායිකයි ආමාශය හිස් වෙනකොට දැනෙන වේදනාවක් බඩගින්න හැබැයි ආමාශය හිස් වෙන්න පුළුවන් ඒ ඒ નિયમિત කාලය එනකොට ආමාශය හිස් වෙනවා හැබැයි අපිට බඩගින්නක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන් එහෙම අවස්ථා ඕනතරම් තියෙනවනේ අපි බොහොම වැදගත් කාර්යයක නියුක්ත වෙලා ඉන්නවා නම් හදිසි අත්‍යවශ්‍ය බඩගින්න දැනෙන්නේ ඒ වගේම ඊටාම සතුටුදායක විනෝදජනක අත්දැකීමක නම් අපි ඉන්නේ ඒත් බඩගින්න දැනෙන්නේ එහෙම නැත්නම් අපි ලොකු දුකක නම් ඉන්නේ ප්‍රශ්නක නම් ඉන්නේ ඒත් දැනෙන්නේ නැහැ බඩගින්න. ඒතර මනස ඕනේ. ඒ බඩගින්න කියන එක දැනෙන්න හරි මනස ඕනේ. එතෙන්ට අවධානය යන්න ඕනේ. එද ඔබතුමා ඒ විමසන කාරණය ඒ පදනම මේක තමයි. මේ වේදනාව මනසට බර දෙයක්. එතකොට මනසට පුළුවන් වේදනාවක් අඩු කරන්න හෝ වැඩි කරන්න. ඒ හැකියාව මනසට තියෙනවා. එයාට පුළුවන් ඕනනම් ඕනම කායික වේදනාවක් වැඩි කරලා වැඩි කරලා උපරිම මට්ටමට ගෙනල්ලා මරලා දාන්න උනත් පුළුවන්. සම්පූර්ණයෙන් මල්ලා දාන්නත් පුළුවන්. පුංචි වේදනාවක් වැඩි කළා වැඩි කළා වැඩි කළා. ඒ වගේම මාරාන්තික වේදනාවක් වුණත් එයාට අඩු කළා අඩු කළා අඩු කළා සමනය කරන්නත් පුළුවන්. මේ හැකියාවන් දෙකම මනසට තියෙනවා. ඉතින් අපි හැමෝටම මේ හැකියාවන් දෙකේ කිසියම් පරාසයක අයිතියක් තියෙනවා. ද මාරාන්තික වේදනාවක් يعني මරණයෙන් කෙලවර වෙන වේදනාවක් අඩු කළා අඩු කළා මරණයෙන් බේරෙන්න සමහරට අපිට බැරි වෙන්න පුළුවන්. ඒ හැකියාව උපරිම මට්ටමට අපිට නැති නිසා හැබැයි මිනිස්යාට ඒ මට්ටමට ඕන දියුණු කරන්න පුළුවන්. ඒ වගේම පොඩි වේදනාවක් අරගෙන ඒකෙන් මැරෙන්නත් පුළුවන්. මේ ගැන අත්දැකීම් කතන්දර ඕන තරම් තියෙනවා. ඉතින් මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන දැන් අර වාඩි වෙලා ඉන්නකොට දැනෙන වේදනා ලොකුවට ගණන් ගන්න එපා. දෙවෙනි කාරණේ වේදනාවට අකමැති වෙන්නත් එපා. දැන් අපි සාමාන්‍ය ස්වභාවය තමයි රිදෙනවට කැමති නැහැ. ඒ රිදෙනවට අකමැති වෙනකොට වෙන්නේ ද මනස කැමති නෑ ඒ කොහේ හරි තියෙන වේදනාවට ඒ උකුලේ තියෙන වේදනාවට උකුල් හන්දියේ තියෙන වේදනාවට මනස කැමති නෑ. ඉතින් මනස මේක ප්‍රතික්ෂේප කරනවා එපා එපා කියනවා. හැබැයි එපා එපා කිව්වට ඒක තියෙනවනේ. ඒ වේදනාව එතන තියෙනවා. එවිට වෙන්නේ මොකද්ද? Taman අකමැති දෙයක් කිසියම් තැනක තියෙනකොට මනස ඒන් දුක් විඳිනවා. ඒ තමයි ස්වභාවය. Taman අකමැති දෙයක් කොහේ හරි සිදු වෙනවද? ඒක කොහෙද වෙන්නේ කියන කාරණේ වැදගත් නැහැ. ඒක ලෝකේ අනිත් පැත්තේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වයේ කොහේ හරි තැනක. අල්ලපු ගෙදර වෙන්න පුළුවන්, මහපාරේ වෙන්න පුළුවන්. කොහේ වුණත් තමක් නැහැ. Taman අකමැති දෙයක් සිදු වෙන විට මනස, ඒ අකමැති මනස ඒන් පීඩාවටපත් වෙනවා. දාර ශරීරයේ තිබුණු වේදනාවට මනස අකමැති වෙනකොට වෙන්නේ ඒ මනස පීඩාවටපත් වෙනවා. දැන් මෙතන තියෙන්නේ පීඩාවටපත් වුණු කයකුයි පීඩාවටපත් වුණු මනසකුයි. දැන් දෙන්නම පීඩාවටපත් වෙලා. ඉතින් කාටද උදව් කරන්න පුළුවන්? කාගෙන්ද උදව් ගන්න පුළුවන්? දැන් දෙන්නම අසරණ නම් මේ දෙන්නට ඉන්නේ මේ දෙන්න විතර නම් දෙන්නටම කාගේවත් පිළිසරණක් නැහැ දෙන්නම අනාතයි. දෙන්නම කරන්නේ මනස කරන්නේ කයේ වේදනාව වැඩි කරනවා, කය කරන්නේ මනසේ වේදනාව වැඩි කරනවා. දැන් ඒ වෙනුවට මේක පිළිගන්න. දැන් මේක තමයි ඇත්ත. මොකක්ද ඇත්ත? එක ඉරියව්වක ඉන්නකොට රිදෙන්න පටන් ගන්නවා. මේ කාලය කරන දේ කාලේ සංසිද්ධියක්. වේදනාවක් නැති ශරීරයක් බලාපොරොත්තු වෙන්න බෑ. වේදනාවක් නැති ඉරියව්වක් නෑ. මොන ඉරියව්වෙ හිටියත්. ඊළඟට අපි හිතනවා මේ වේදනාව භාවනාවට බාධාවක් කියලා. දැන් මට භාවනා කරගන්න බෑ මේ වේදනාව හින්දා. එතනදී සමහර විට වේදනාව නිසා හුස්ම ගැන භාවනා කරන්න බැරි වෙයි. මොකද වේදනාව අර මනස ඇදලා ගන්නවා තමන් වෙත. මේ තමා වේදනාවට පත්වන කෙනෙක්ගේ ස්වභාවය. කෙනෙක් වේදනාවට පත් වුණාම එයා අනිත් අයගේ අවධානය තමන්ට ඕනේ කියලා කියනවා. වේදනාවටපත් වුණු මනස අසරණයි වේදනාවටපත් වුණු මනස අනාතයි එයා හැම දිනාගේම අවධානය ඉල්ලනවා ඒ වේදනාවක් නැත්නම් අනිත් අයගේ අවධානය ඕනේ ඉතින් දැන් අපිට ඕනේ හුස්මට හිත තියන් ඉන්න නමුත් අර කොන්දේ තියෙන වේදනාව අවධානය ඇදලා ගන්නවා ඉතින්. ඉතින් හුස්මට හිත ගේන්න දෙන්නේ නැහැ. දැන් අපිට ඕන සටනක් කරන්න පුළුවන්. ඔයා කොච්චර කිව්වත් මම හුස්මෙම ඉන්නවා. ඒකත් හොඳයි. ඒක අදිෂ්ඨාණයට හොඳයි, වීරියට හොඳයි. එහෙම බලන්න. එහෙම බලනකොට සමහර විට ඒක හරියන්නත් පුළුවන්. අවධානය සම්පූර්ණයෙන්ම හුස්මේ තබුන් තිබ්බොත් අවධානයේ හුස්මේ තියෙන මොහොතේ අර වේදනාව දැනෙන්නේ නැහැ. මොකද වේදනාව දැනෙන්න නම් අවධානය තියෙන්න ඕනේ වේදනාවත් එක්ක. ඉතින් එහෙම මොහොතකට හුස්මත් එක්ක ඉන්නවා. ඒ වෙලාවට රිදෙන්නේ නැහැ. ඉතින් ආපහු ඔන්න අතෙන්ට ඇදලා ගන්නවා. එතකොට රිදෙනවා. ඒ අතර මොන හරි සිද්ධියක් මතක් වෙනවා. ඒ සිද්ධිය රසවත් නම් ඒක විඳිනවා. විඳිනකොටත් අර වේදනාව දැනෙන්නේ. දැන් මෙහෙම තමයි මේක වෙන්නේ. ඔය මුළු කාලෙම වේදනාව තිබ්බා කියන්න බෑ. තිබ්බද නැද්ද කියන්න අපි දන්නේ දැන් වේදනාව ඉල්ලනවනේ මට අවධානය දෙන්න මට අවධානය දෙන්න කියලා. දැන් එහෙම නොදීනේ අපි හුස්මට හිත ගෙනල්ලා තියාගන්න හදන්නේ. ඒක එක ක්‍රමයක්. හොඳ ක්‍රමයක් ඒක. එක ක්‍රමයක් හොඳ ක්‍රමයක්. ඒක වැඩ කරනවා. සමහර වෙලාවට අමාරුයි. එහෙම අමාරු වෙලාවක හොඳටම තේරෙනවා නම් මේක කරන්න බෑ කියලා ඒ වෙලාවට ඒක අතාරින්න. අතහැරලා අද ඔයා ඉල්ලනවනේ සම්පූර්ණ අවධානය වාට ගන්න. සම්පූර්ණ අවධානය යොමු කරන්න මේ වේදනාවට. වේදනාවට අවධානය යොමු කරලා කියන්න මම දැන් ඔයා ගැනයි භාවනා කරන්නේ. හුස්ම ගැන නෙමෙයි. හුස්ම ගැන භාවනා කරන්න ඔයා මට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මම දැන් ඔයා ගැන භාවනා කරනවා. මම ඔයා දිහා බලනවා. මේක අහන්න කවුරුවත් කැමති නැහැ. කවුරුවත් කැමති නැහැ. අපි කිව්වොත් මම ඔයා ගැන භාවනා කරනවා කියලා ඒක අහන්න කවුරුවත් කැමති කිසි කෙනෙක් කැමති මොකද එච්චරට ඒක භයානක දෙයක් කවුරු හරි ගැන භාවනා කරනවා කිව්වොත් ඒක හරි භයානකයි භයානක වෙන්නේ මොකද්ද ඕනෑම දෙයක් ගැන අපි භාවනා කරන්න ගියොත් ඒ දේ පිළිබඳ සත්‍යය අපිට අවබෝධ වෙනවා. ඒ දේ ස්වභාවය හරියට අපිට තේරෙනවා. ඉතින් කවුරුවත් කැමති නැහැ තමන්ගේ ඇත්ත తත්වය තව කෙනෙක් දැනගන්නවට. මේ සබාධමේ එක රහසක් ඒක. හැම දෙයක්ම රහසක් විදිහට තියලා තියෙනවා. ලේසියෙන් හොයාගන්න දීලා නැහැ. හොයාගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා කැමති හැබැයි ඒක හොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි භාවනාව. මේ ධර්මතා ධර්මතා අවබෝධ කරගන්න තියෙන එකම ක්‍රමය තමයි භාවනාව. ඒ කියන්නේ භාවනා කරන එක. ඉතින් අපි එහෙම කිව්වහම ඔයාට ඉල්ලුවනේ අවධානය ඔන්න ගන්න. සම්පූර්ණ 100%ක්ම ඔයාට දීලා තියෙන අවධානය. ඔයාට අවධානය දුන්නා විතරක් නෙමෙයි මම ඔයා ගැන භාවනා කරනවා. ඔයා ගැන මෙනෙහි කරනවා. ඔයාගේ හැටි හොයනවා. ඔයාගේ හැටි බලනවා. එහෙම කියන්නේ බය නැතුව කියන්නේ වේදනාවට. වේදනාවට කියන්නේ ඕනම දෙයකට කියන්නේ ඕනම කෙනෙකුටත් කියන්නේ. කරදර කරන ඕනම කෙනෙකුට කියන්නේ ඔයා මට කරදර කරන්නේ මගේ අවධානය ගන්නනේ. මම සම්පූර්ණ අවධානය ඔයාට දෙනවා. මම ඊට පස්සේ ඔයා ගැන තමයි භාවනා කරන්නේ. ඔයා ගැන තමයි හොයන්නේ. ඔයාගේ හැටි තමයි මම අනාවරණය කරගන්නේ. සම්පූර්ණයෙන් හරිය වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතන අපි වේදනාවට අවධානය දුන්නාම එයා සතුටු වෙනවා. ඉල්ලුවේ එකනේ දැන් එයාට ඒක ලැබුණා. දැන් ඊළඟට අපි යාගෙන හොයන්න පටන් ගන්නවා. එයා මොකක්ද? එයා කොතනද ඉන්නේ? හරියටම කොතනද ඉන්නේ? හරියටම පුළුවන් ද ඇඟිල්ල තියන්න. පෑනකින් පිටක් කියලා ලකුණු කරන්න පුළුවන්. මෙන්න මෙතන තමයි රිදෙන්නේ. බලන්න. මේක ප්‍රායෝගිකව කරලා බලන්න. රිදෙන තැන. දැන් අපි රිදෙනවා රිදෙනවා කියනවා. හරියටම ඇඟිල්ල තියන්න බලන්න මෙන්න මෙතන තමයි රිදෙන්නේ. මෙතනක් නෑ මෙතනක් නෑ මෙන්න මෙතන. ඒ තැන හොයාගන්න බලන්න. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ හරියටම තැන හොයාගන්න. කටුවක් වගේ ඇනුනොත් පුළුවන්. පිච්චුනොත් පුළුවන්. එහෙම අනතුරකදී. එහෙම ඇර ඔය එක ඉරියව්වක ඉඳලා රිදෙන එක සහ අනිකුත් සාමාන්‍ය වේදනා වල හරියටම නිශ්චිත කායික ස්ථානය තීරණය කිරීම ලේසි නෑ. මෙන්න මෙතනයි කියලා කියනකොට එතන රිදෙන්නේ නෑ. මං කියවට පිස්සන් කහනප කළා බලන්න. ඒක පොඩ්ඩක් එහයින් දැනෙන්නේ. ඊට පස්සේ එතෙන්ට ඇඟිල්ල තියනවා. උතනින් හිතෙන්නේ නෑ නෑ නෑ මෙතන නෙමෙයි අතන කියලා. ඉතින් ඔහොම අපිව රවුමේ ගෙනියනවා ඊට පස්සේ. හොඳට බලන්න වේදනාව ඊට පස්සේ කරන්නේ අපිව තනින් තැනට එක් වෙනවා. මෙතන නෙමෙයි අතන එතෙන්ට ගියාම මෙතන නෙමෙයි තවත් තැනක. මේක තමයි වේදනාව හැමදෑම කරේ. එයා අපිව සංසාරේ පුරාම අරන් ගියා. මෙතන නෙමෙයි අතනයි. ඔතන නෙමේ තවත් තැනක කියලා. ඉතින් අපිත් ඔහේ ගියා. දැන් අපි මෙතනදී මේ කාරණේ තේරුම් ගන්නවා. මේක නිශ්චිතව තැනක තියෙන දෙයක් නෙමෙයි. මේක දැනීමක් විතරයි. හුදු දැනීමක් විතරයි දෙයක් නෙමෙයි. වේදනාව කියන්නේ දැනීමක් මිස දෙයක් නෙවෙයි. දැන් මෙහෙම අපි දැන් පරිශ්‍රණයන්නේ කරන්නේ. එතකොට හිතට උද්‍යෝගයක් තියෙනවා. දැන් විඳ විඳ ඉන්නව නෙමෙයි විඳ විඳ ඉඳ ගියාම තමයි අමාරු. දැන් විඳ විඳ ඉන්නව නෙමෙයි. අපි කිසියම් පරේෂණයක් කරනවා, සොයා බැලීමක් කරනවා. ඒක හරි ආස්වාද ජනකයි. ඒකෙන් සිහියක් දිනු වෙනවා. සිහිය දිනු වෙනවා. අපිට ඕනේ ඒකනේ. හොඳට සිහිය දියුණු වෙනවා. හිත දුවන එකත් අඩු වෙනවා. දැන් හිත දුවන්නේ අපි මේකත් එක්ක හිත ඉන්නවා මේ ක්‍රීඩාවත් එක්ක. මේ අභ්‍යාසයේ කිසියම් කාලයක් යෙදුනහම වේදනාව තියෙන්න පුළුවන් හැබැයි ඒක දරාගෙන ඉන්න පුළුවන් කියන මට්ටමට එනවා මේක මෙයා ඉන්නවා හැබැයි ප්‍රශ්නයක් නැහැ මට දරාගෙන ඉන්න පුළුවන්. අන්න එතෙන්ට ආවහම අපිට පුළුවන් ආපහු හුස්මට එන්න. ලොකු ආශාවක් තිබ්බා මම මැරෙන්නේ මේ පර්මාර්ථයේ ඉඳගෙන. ඉතින් ඉතින් මට ඕනෙන්න මේ පිටාර ගිය ගාම ඇදෙන්නේ පර්මාර්ථයේ කොහොම හරි යන්න පුළුවන් මම දැනගන්න මම කුපටල මැරෙනවා කියලා. ඉතින් මම කොහොම හරි කරලා දැන් කකුල ඔලවලවත් දැන් ඇඟ ඔලවලවත් දැන් ඉච්චරම ආවා. මස් පිට දුකකුත් ආවා මේ මම මැරෙන්නේ නැහැ මට පර්මාර්ථයේ ඉඳ බෑද කියලා. ඉතින් ඊට පස්සේ ડોක්ටර් එක්කට වචනයක්වත් කතා කරගන්න බෑ. මාත් එක්කන් ගියේ තමයි කතා කරන්නේ. අර සාමාන්‍ය හැමෝටම දෙන අර පිටිපස්සෙන් නා ටැබ්ලට් එකක් මට දැම්මා. දානෙව ටිකක් වෙලා ගියාම ගාව තියලා මේ අපු කට්ටියත් එක්ක ડોක්ටර් ගියා ડોක්ටර් කාන්දරේට මේ මං කියන විස්තර හදන්නනේ. ඒ අතරදී මට චූටක් කකුල පොළවන්න පුළුවන් වුණා. මම ඒ ගම ටක් ගාලා ඉක්මනට ටක් ගාලා පස්සෙන් යන්න ගියා. ඊට පස්සේ අපට ලොකු නිදහසක් ආවා. අනේ දැන් මට මැරෙන්න පුළුවන් නම් මම බලයන් ඉන්න මැරෙනකම්. කියන්නේ මං හිතලා මා කුපුරනවා කියලා. එච්චර වේදනාවක් දැනෙනවා. ඉතින් ඒ ඊට පස්සේ මේ ටිකක් වෙලා ඉන්නකොට මේ ඒ ඒ මැරු සුසුලේ නෑ මැරුනේ නෑ ඒකනේ දැන් ඉන්නේ ඊට පස්සේ චුට්ටක් වෙලා ඉන්නකොට මම හිතන්නේ කොච්චර වෙලාවක්ද කියන්නේ මේ මට කතා කරගන්න පුළුවන් ඉතින් ඒ ගමන මම බහැලා මේ බහැලා ඇඳෙන් බහැලා යන්නත් පුළුවන් වුණා ડોක්ටර් ගාවට. ඉතින් යනකොට මම කච්චි තාම කතා කරගෙන ඉන්න ડોක්ටර් එක්ක මම ඒ ගමන ඒ කිව්වම ඉතින් ડોක්ටර් මේගොල්ලෝ ගොඩක් අය කිව්වා අර තවන්න මේ බඩේ මේ ගල් මුත්‍රාසේ ගල් ඇති කියලා පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා පරීක්ෂණය කරනකල් බේත් ගන්න බෑ කියලා පරීක්ෂණයක් කළා ඒකට මම හරි වේදනානාශකයක් දුන්නා. ඉතින් මගේ ගෙදර ඇය මේකට කැමති වුණේ නැහැ. ඒකට ඒගොල්ලෝ හොස්පිටල් ඩිස්චාර්ජ් කළා මාව කොළඹ ගෙන්න කිව්වා. දැන් අර වේදනාව ටිකක් අඩුයි. ඉතින් කොළඹ යන්න පුළුවන්. වේදනාව අඩු වෙන්නේ ගොඩක් අඩුයි ඉතින් යන්න පුළුවන්. ඒ ගමන මාව මට වාහනයක් ඩ්‍රයිව් කරගෙන යන්න ඒක විසාරයක් තිබෙන්න පුළුවන් කියලා මම ඩ්‍රයිවර් කෙනෙක් කඩගෙන මම පිටපත් සීට් එකේ වාඩිලා ගියා. ඉතින් වාඩිලා චුට්ටක් දුර යනකොට ආපහු එන වේදනාව. ඉතින් මම ඒ ගානට දැන් මම දන්නවනේ වෙදේ තමයි වැඩි වෙනවා කිත් ආවෝ පර්මාසනෙට ගියා කායික විපත් සීට් එක උඩ පර්මාසනේ වාඩි වෙනවා වාඩිලා ඉතින් මම රැත් දැන් එතකොට ආයි වේදනාව වැඩි වෙනවා ඉතින් නැතිව කියනවා ඉතිපස්ස කකුල් දෙක පල්ලෙහාට දාලා පල්ලෙහාට දාලා ටිකක් දුරලා යනකොට මේ වේදනාව එනවා ඒ කාලෙකට පර්මාසනේ ඉච්චර වෙලාවක් ඉන්න බෑ ලොකු වෙලාවක් ඉන්න බෑ ඒක කකුල් දෙක දෙදෙනවා ඉතින් ඊට පස්සේ අර වේදනාවත් එක්ක ටිකක් වෙලා මම දෙදුසර එකකට පස්සේ මම පද්මාසන මෙහි ගියා. වහාර පිටපත් සීට් එකේ. එතකොට මම මාර්ගමන යනකම් අවිස්සල් වෙන වේදනාව සම්පූර්ණයෙන් වගේ අඩු අඩු වුණා. අඩු වෙලා ඊට පස්සේ අවිස්සල් මාර්ගම ගියේ බැහැලා මගේ ඒ ෆැමිලි ડોක්ටර් ගාවට යනකොට ඉතින් ડોක්ටර්ට කියන්න මට වේදනාවක් කමාඩක් නැහැ. ડોක්ටර් ගේට් ඔක්කොම බලලා පරීක්ෂණ කරලා කිව්වා ආයි අමාරු මේ ওই බේත් හොඳයි කියලා තමයි බේරුත් දීලා ওই මේ ආයි අමාරු නම් අපි ස්කෑන් කරලා බලමු. ඔයාලා ස්කෑන් කරලා තිබෙන ඉස්සරහදී ඒ කියලා මට මේ දැන් ගෙදර යන්නේ. ඒක ගන්න මම එහෙම වාහනේ ෆැක්ටරි එකට ගියා. ඉතින් කොච්චර හොඳ වුණාද කිව්වොත් ඉතින් හවද ළමයි කට්ටිය එක මම වොලිබෝල් කරනවා. ඉතින් ඒක තමයි මගේ වේදනාවකින් තියෙන ලොකුම අත්දැකීම. ඉතින් එකක් අර මම මැනින්ලාත් විචින් දෙන්නේ සමහර එක අනික පద్මාසනේ මේ ප්‍රතිපලයෙන් දෙන්නේ කියලා මම හිතනවා මේ වේදනාව විස ගන්න පරි අමාරු විස ගන්න පුළුවන්. ඒක තමයි මගේ තියෙන වේදනාව කියන්නේ දුකම අත්දැකීම. ඔව් බොහොම බොහොම පිං ඒ ලස්සන අත්දැකීම නැවත වතාවක් අපිට මතක් කරලා දීම ගැන. දෙයින් පැහැදිලි වෙනවා අපි මේ යමක් මේ සිහියෙන් බලාගෙන ඉන්නකොට ඒ දේ වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි සිහියේ තියෙන එක මේ ප්‍රාතිහාර්ය. තරහ එනකල් බලාගෙන ඉන්න. තරහ එනකල් බලාගෙන ඉන්න එන්නෙම නැහැ. එන්නේ අපි බලාපොරොත්තු නොවන වෙලාවක තමයි තරහ එන්නේ. වේදනාවත් ඒ වගේ බලාගෙන ඉන්නකොට එයා එන්නේ නැහැ. අපි ලෑස්ති නැති වෙලාවක තමයි හැම දිනෙකම ඇවිත් ඒ අයගේ ඒ ජවනිකා රඟ දක්වන්නේ. දැන් මරණය වුණත් එහෙමයි. ඒ කතාවේ උන්ට අපි මරණය එනකල් බලාගෙන ඉන්නකොට එයා එන්නේ නැහැ. හැබැයි මැරෙන්න කැමති නැත්නම් මරණය එනවට අකමැති නම් හැම විටම මරණය ඇවිත් අපිව පය කරනවා අපිව තැති ගන්නනවා මරණය හැම විටම අපවටා හොල්මන් කරනවා එනිසා මේවට විවෘත වෙන්න ඒ භාවනාවේ එක වැදගත් අංශයක් තමයි විවෘත වීම විවෘත වෙන්න අකමැත්ත අතාරින්න විවෘත වෙන්න අපි බයෙන් වහගන්නව නෑ මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ. ඒ වහගන්න වහගන්න මේ දේවල් වඩ වඩාත් ප්‍රබලව සිදු වෙන්න පටන් ගන්නවා. හැබැයි විවෘත වුණොත් උනාට කමක් නෑ. විවෘත වුණොත් ත්‍රිදුණට කමක් නෑ. එතකොට ඒ දේ හැම වෙන්නේ නෑ. ශාසනය ගැන ඒ කුමාර මහත්මයා කිව්ව සමාජ පර්ණාසනීය ප්‍රතිඵලයක් වෙන්නේ නැති කියලා මේ ඔය ආසනේ ඔය පద్මාසනේ සිද්ධාසනේ අර්ධ පద్මාසනේ සහ වජිරාසන ද පద్මාසනේ තමයි කුමාර මහත්මයා ඉන්නේ මේ ඊළඟට ඒ එක පාදයක් බිමින් තිබ්බාම අර්ධ පద్මාසනේ ඊළඟට සුඛාසනයේ තියෙනවා ඊට ටිකක් සමානයි. ඊළඟට වජිරාසනය කියන්නේ පාදෙකම පිටිපස්සට දාලා ඒ පාදෙක උඩ වාඩි වෙන එක. අර ජපන්නයි වාඩි වෙන්නේ. එතකොට මේ මේ හැම ආසනයකම මේ ප්‍රතිඵලයක් තියෙනවා පොදු ප්‍රතිඵලයක් මේ දැන් මේ රිදෙනවනේ ඒක තමයි අපි කාටත් අත්දකින්න පොදු ප්‍රතිඵලය. ඔය කියප හැම එකක්ම රිදෙනවා. පුපුරු ගහනවා සමහර වෙලාවට එහෙම ආසනයකට යන්න බෑ රිදෙනවා පුපුරු ගහනවා. ඒ රිදෙනවා පුපුරු ගහනවා කියන්නේ කිසියම් ඒ ශරීරයේ යම් යම් තැන් උත්තේජනය වෙන්න පටන් ගන්නවා. ඒවට මේ නිල කියලා කියනවා. නිල. ඒ මර්මස්ථාන කියලා. එතකොට ඔය ආසනයකට ආවහම එහෙම තැන් තෙරපෙනවා. ඒ තෙරපෙන්න නිසා ඒවට ආසන කියලා කියන්නේ. ඒ තෙරපීම ඒ නිලය බාහිර වශයෙන් තියෙන තැනට නිලේ කියනවා. ඇඟේ මතු පිට ඊළඟට ඒක නාඩියක් දිගේ ගිහිල්ලා අභ්‍යන්තර ඉන්ද්‍රියකට සම්බන්ධ වෙනවා. ඒකට හැම ඒ නාඩිය තමයි මාධ්‍ය. ඒකේ කෙලවර අභ්‍යන්තර ඉන්ද්‍රියක් මේ පැත්තේ බාහිර තියෙන්නේ කොහේ නිලයක්. ආසනයකට එනකොට ওই නිල ස්වභාවයෙන් තෙරපෙනවා. ඒ තෙරපෙනකොට අර ඒ නිලයට සම්බන්ධ නාඩිය දිගේ ඒ උත්තේජනය කියලා ඒ ඉන්ද්‍රියට තෙරපීමක් උත්තේජනයක් ව්‍යායාමයක් ලැබෙනවා. ඊට අදාළ ඉන්ද්‍රියට. හරි ඒ නිසා මේ ආසන නිරෝගීතාවයට හොඳයි කියනවා. අපිට අභ්‍යන්තර ඉන්ද්‍රියට ව්‍යායාම දෙන්න අමාරුයි. හැබැයි ඔය ආසන වලින් එක ලැබෙනවා. ඒක එක කාරණයක්. හැබැයි ඊට වැඩිය වැදගත් කාරණයක් තියෙනවා. මේ ආසනවල ඉන්නකොට නිකම්ම හිතට සතුටක් දැනෙනවා. මොනවත් කරන්න ඕනේ නැහැ. මුතු භාවනාවක් නොකලත් හරියට ওই ආසනයක හිටියොත් ඔය කියපු ආසන කීපයෙන් ඔය පద్මාසනේ, අර්ධ පద్මාසනේ, සුඛාසනේ සහ ඊළඟට වජිරාසනේ. මේ ආසන හතරෙන් එකක ඉන්නකොට නිකන් ඉඳලා බලන්න හරියට කොන්ද කෙලින් තියාගෙන හරියට මොනවත් නොකලත් ඒක හරියට ප්‍රබෝධයක් ඇඟට දැනෙනවා හිතටත් ලොකු ප්‍රමෝදයක් දැනෙනවා සතුටක් දැනෙනවා සමාතේ සතුටට සම්බන්ධ හෝමෝන උත්තේජනයක් වෙනවා ඇති ඒ නිසා තමයි ධ්‍යාන වලට මේ ආසන අවධාරණය කරන්නේ ධ්‍යාන ඔය ධ්‍යානගත වෙලා සමාධිගත වෙලා සමාපatti වලට ඉන්නකොට ඉන්නේ ඔය ආසන වල ඒ වගේ ඉන්නකොට ලොකු සතුටක් හිතට දැනෙනවා. ඉතින් එහෙම සමාධියක් නැති වුණත් මේ ආසනයකට පුළුවන් කිසියම් දුරකට මානසික උත්තේජනයක් මානසික ප්‍රබෝධයක් ඇති කරන්න. ඒ අර වගේ ලොකු වේදනාවක ඉන්නකොට ඒ ඉරියව්ව සමහර විට ඒ අදාළ ඉන්ද්‍රිය ඒ නිලයේ පෙරපුව වෙන්නත් පුළුවන් ආසනයේ. ඒ නිසා සමහරට වේදනාව අඩු වෙලා ගියා වෙන්නත් පුළුවන්. ඒකම හිතට ලොකු සතුටක් ප්‍රබෝධයක් උද්‍යෝගයක් ඇති වෙනවා. එතන මානසික වශයෙන් සතුට තියෙනකොට ශාරීරික වේදනාව අඩු වෙලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. හිත සතුටින් ඉන්නකොට ඇඟේ වේදනාව ප්‍රබලව දැනෙන්නේ නැහැ. ඇඟේ මුකුත්ම වේදනාවක් නැති වුණත් හිත අප්සෙට් නම් දුම්නසින්නම් කියන්නේ හැම තැනක්ම රිදෙනවා වගේ. කොතන ඇල්ලුවත් රිදෙනවා. කොතන ඇල්ලුවත් රිදෙනවා. එක රෝගියෙක් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ගිහිල්ලා ඒ වෛද්‍යවරයාට කියනවා මගේ ඇඟේ ලොකු ප්‍රශ්නයක්. අල්ලන අල්ලන තැන රිදෙනවා. අල්ලන අල්ලන තැන රිදෙනවා. මේ බලන්න කියලා ඉතින් එයා රෝගියම් එක එක තැන් අල්ලලා පස්සේ බලන්නේ මෙතනත් රිදෙනවා මෙතනත් රිදෙනවා මෙහෙත් රිදෙනවා හැමතැනම. ඒතර වෛද්‍යරයෙක් පොඩ්ඩක් මට ඇඟිල්ල පෙන්වන්න කියලා. මේ ඇඟිල්ල තැලිලා. ඒ තැලිච්ච ඇඟිල්ලෙන් තමයි අල්ලන්නේ. ඉතින් අල්ලන අල්ලන තැන රිදෙනවා. කොහේ ඇල්ලුවත් රිදෙනවා. ඒ වගේ පීඩාවටපත් වෙච්ච මනසකින් නම් අපි ශරීරය ස්පර්ශ කරන්නේ ඒ ශරීරය විතර කොහේ ස්පර්ශ කරත් රිදෙනවා දැන් මනස නිදහස් කරගන්න. මනස නිදහස් කරගත්තොත් ඔය බොහෝ ප්‍රශ්න, වේදනා, අපහසුතා ජය ගන්න පුළුවන්. කියන්න කියන්න ඉස්සල්ලපු ගෙදර. ආවේ කිය කාම කවදාවත් ගෙදර අස් කරන්නේ නැහැ. ගක්. ඒ තිබ්බේ තිබ්බතන මේ විදිහට තියෙනවා. ඒක තමයි. මම ඒ දිනම අස්කරගෙන වෙලාවට තිබ්බා. සමහර දවසක මේ මගේ යාළුවම් හිතලා ගෙදර අස් කරන වෙලාවක් එනවා. හිතට ඇවිල්ලා ගෙදර අස් කරනකොට පොඩි පුතා අම්මා අද කවුද ගෙදර එන්නේ? කවුරු හරි එනවා නම් විතරක් යාගේ හිත සුඛත්වයට ඇවිල්ලා ඉතින් කොටවල දානවා. මේක හිත තමයි ඉතින්. මේක තමයි ඒක දැන් කරදරයක් ඕනේ නැහැ වගේ නෙන්නේ. හැබැයි පුළුවන් ඕනේ කියන ඒ උත්තේජන හිතට ආවොත් පුළුවන්. ඉතින් මේ ඇත්ත තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ සිටිවිල්ල සිටිවිල්ල තමයි හැම දෙයක්ම. ඒකනේ ධම්මපදයේ අපිට මුලින්ම කියන්නේ මනස තමා පළවෙනියට ඉන්නේ. පෙරටුව ඉන්නේ මනෝපුබ්බංගමා ධම්මා. මේ සියලුම අත්දැකීම් වලට මුල් වෙන්නේ මනස. මනෝසෙට්ටා මනස තමා ශ්‍රේෂ්ඨ. මනෝමය. මේ සියල්ලම මනසින් හදන දේවල්. එබඳු මනසක් දූෂිතනම් මනසාචේ පදුට්ඨේන දූෂිතනම් දූෂිත වුණු මනසකින් මොනවද හදන්නේ? ඒ හදන දෙයි කරදරේ ඒ මනසට යන යන තැන විඳින්න වෙනවා. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති චක්කං වවාතෝ පදං හරියට යන යන තැන Tamanටම ඇදගෙන යන්න වෙන ගැල වගේ මේ සිටිවිල්ල තමයි මුල් වෙන්නේ සිටිවිල්ල තමයි මෙහෙවන්නේ සියල්ලම සිටිවිල්ලේ ප්‍රතිඵලයක් ඒ සිටිවිල්ල නරකනම් සිටිවිල්ල කිලිතිනම් සිටිවිල්ල දූෂිතනම් ඒ දූෂිත වුණු කිලිති වුණු අපිරිසිදු වුණු සිටිවිල්ලක් මුල් කරගෙන කියන කරන දෙෙහි කරදරය ඒ දේ කියූ කෙරූ සිතට යන යන තැන අරගෙන යන්න වෙනවා ඉතින් ගියේ ගිය තැන කරදර. අලුත් තැනකට යන එතනත් කරදර. පරණ කරදර ඒ විදිහට. ආයෙ තැනකට යන එතනත් ඒ කරදර. මොකද මේ Taman යන යන තැන ගෙනියන්නේ අර අපිවිතුරු සිටිවිල්ල. ඉතින් ඒ වගේම ඊළඟට කියනවා ධම්මපදේ ලක්ෂණ නම් හිත මනසාචේ පසන්නේන පහන් සිටිවිල්ලක් ප්‍රසන්න සිටිවිල්ලක් මුල් වෙලා කරන කියන දෙෙහි සැපය ගෙනියන්න ඕනේ හැබැයි ඒ සැපේ එනවා ඒ හිත කොහේ ගියත් හරියට අත් නොහැරෙන සෙවණැල්ල වගේ මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාව අනපායිනී ඒක අපි ගෙනියන්න ඕන අත් නොහැර එන හෙවණැල්ලසේ පිරිසිදු සිටිවිල්ල පසුපස සැනසෙල්ල එනවා කොහේ කියත්. සිටිවිල්ල හරි ප්‍රබලයි. බෑ කියලා හිතුවොත් බෑ පුළුවන් කියලා හිතුවොත් පුළුවන්. ඔය ඔව් ඔව් කියන්න කියන්න. සිටිවිල්ල දිහා විපස්සනා කරගෙන යනකොට තියෙන දෙයක් තමයි අපි මේ ලෝකයේ නිරෝධය ඉඳලා අපි මේ ලෝකයේ අත්දකින්නේ කතන්දර ඇසුරෙන් උපමා ඇසුරෙන් ඔබට කියන සිතුවිල්ල කතන්දර වලට ඇබ්බැහිවීමක්ද නිත්‍යපංච කියන්නේ නිවනට පරියාය පදයක් විදිහට කතන්දර වලට ඇයි මේ තරම් ප්‍රිය අපි ඔව් ඒ කාරණය හරීම සියුම් ඒ වගේම හරීම වටිනවා. මේ හැම එකක්ම කතන්දරයක් තමයි. කතන්දරයක් නැති එකක් නැහැ. සියල්ල කතන්දරයක්. හැම එකක්ම අපේ කතන්දරයක්. තමන්ගේ කතන්දරයක්. පොදු කතන්දරයක් තියෙනවා. හැබැයි පොදු පොදු කතන්දරේ ගත්තත් ඒකේ පෞද්ගලික සංස්කරණයක් තියෙනවා. Taman කියන්නේ Tamanගේම කතන්දරය. මම කියලා කියන්නේ. ඉතින් මම කවුද? මම කොයි වගේ කෙනෙක්ද? මං කැමති මොනවටද? අකමැති මොනවටද? මගේ විනෝදාංශ මොනවද? කවුරු වෙන්නද මං කැමති? දැන් මේ ඔක්කොම අපේ කතන්දර. මේ ටිකට තමයි මම කියන්නේ. ওই ටිකට සහ තවත් කතන්දර වලට තමයි මම කියන්නේ. එතකොට අනුන් කියන්නේ කවුද? ඒත් අපේ කතන්දරයක්. මගේ අම්මා කවුද? ඒක මගේ කතන්දරේ. එතකොට අපි හිතමු මට තව සහෝදරයෝ ඉන්නවා සහෝදරියෝ ඉන්නවා. හැබැයි එකම අම්මා. හැබැයි ඒ ඇයට ඒ අම්මා පිළිබඳ වෙනම කතන්දර තියෙනවා. එනිසා ළමයි පස් දෙනෙක් ඉන්නවා නම් අම්මලා පස් දෙනෙක් එතන ඉන්නේ. භෞතික වශයෙන් එක්කෙනයි. හැබැයි එක එක ළමයාට තම තමන්ට වෙනස් වුණු අම්මා කෙනෙක් ඉන්නවා. ඒ තමන්ගේ කතන්දරයට. දැන් අර මුලින්ම කුමාර මහත්මයා මතු කරපු ප්‍රශ්නේදී අර කොළඹ යන කතාවක් කියවන බස් එකක් පිටිපස්සේ. දැන් එතකොට එතන එක ඒ වාහනේදී එක්කෙනෙක් එක කල්යාණ මිත්‍රයෙක් හරි මිතුරියක් හරි කවුරු හරි ඇයි මෙහෙම බස් එක ගලවන්නේ මේක හරි වැරදි දෙක එතුමා ගිහුව එතුමියගේ කතන්දරය එතකොට එතුමාට එතුමියට තරහව නම් ඒ තරහාවේ බස් එක යන විදිහට නෙමෙයි ඒ Taman ඒ බස් එක යන විදිය ගැන හදපු කතන්දරයට එතකොට අනිත් තව කෙනෙක් වෙනම කතන්දරයක් හැදුවා මේ කන්ටාදුපුර ඉඳලා එන බස් එකක් මුගක් දුර ඉඳලා එන්නේ මෙයාට මහන්සි ඇති ඒ නිසා හදිස්සි අපි ළඟ ඉඳලා ඉන්නේ. ඉතින් අපි මේක ඉවසන්න ඕනේ. එතකොට එයාගේ කතන්දරේ වෙනම එකක්. හරි එකම සිද්ධිය. දැන් බස් එක වෙනස් වුණේ නෑ. බස් එක ගිය විදිය වෙනස් වුණේ හැබැයි දෙන්නගේ කතන්දර දෙකක්. එතකොට දෙවෙනියට කතන්දරය හදාගත්ත කෙනා ඒ නිසා සැහැල්ලුවෙන් හිටියා. ඉවසීමෙන් හිටියා. එයා ඉවසුවේ බස් එක නෙමෙයි. Tamange කතන්දරේ. අපි තරහ ගන්නෙත් අපේම කතන්දරයකට. අපි ආදරය කරන්නේ අපේම කතන්දරයකට කවුරු හරි ගැන අපිට ලස්සන කතන්දරයක් හදන්න පුළුවන් නම් අපේ හිතේ ආදරයක් එනවා. අපි හිතන අපි ආදරය කරන්නේ එයාට. නෑ එයාට නෙමෙයි. එයා පිළිබඳව මනසින් හදාගත්ත කතන්දරයට අපි ආදරය කරන්නේ. එයා හොඳයි. ලස්සනයි. අහිංසකයි. ප්‍රඥාවන්තයි, බුද්ධිමත්. කඩවසම් මොනවා හරි අපි හදාගන්න කතන්දරයක් තියෙනවා ඒකට. අපි ද්වේෂ කරන්නේ අපේම කතන්දරයට. එයා නරකයි. නපුරුයි, වැරදි, අසාධාරණයි. තේම කතන්දරයක් හදාගත්තාම අපි ද්වේෂ කරනවා. බය වෙනවා. බය වෙන්නේ අපේම කතන්දරයකට. එතකොට මේ සියල්ලම මේක තමයි ඇත්ත. මේ අපි ජීවත් වෙන්නේ කතන්දර ලෝකයක. මේකේ යථාර්ථයක් නැහැ කියන්නේ ඒකයි. මේකේ යථාර්ථයක් හොයන්න බෑ. පරම සත්‍යයක් හොයන්න බෑ. මොකද්ද පරම සත්‍ය? කතන්දරයක තියෙන. ඉතින් ඔබතුමා කිව්වා වගේ මේ මුළු සංසාරයේම කතන්දරයක්. ඒ නිසා තමයි නිවනට කියන්නේ නිප්පපංච. කතන්දරයක් නෑ. නිප්පපංච කියන එක සරලව කිව්වොත් කතන්දරයක් නෑ. ප්‍රබන්ධයක් නෑ කියන එක. දැන් ලෙඩයි කියලා හිතනොත් ලෙඩ. මේ මේක පුදුම දෙයක්නේ. ඇඟේ ලෙඩක් තියෙන්න ඕනේ හැබැයි මට ලෙඩ මට ලෙඩ නැත්නම් ඇඟට ලෙඩ කියලා හිතුනොත් ඒ සිතිවිල්ලට පුළුවන් එක ලෙඩ කරන්න. ඇඟ කොච්චර දන්නවා වුණත් Tamanට ලෙඩක් නැහැ කියලා එයාට බෑ නිරෝගීව ඉන්න අර සිතිවිල්ලට උඩින් ගිහිල්ලා. ඒ වගේම සනීපයි සනීපයි කියලා හිතන්න පුළුවන් නම් බොහොම ඉක්මනට සනීප වෙනවා. සනීප වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඉතින් හරි අමාරුයි බෙහෙත් වලින් සනීප කරන්න. උත්පත්තිය බලන්න උත්පත්තිය සිටිවිල්ලක ප්‍රතිඵලයක්. මේක බලන්න සිටිවිල්ලට තියෙන බලය දැන් මැරෙන මොහොතේ පහළ වෙන සිටිවිල්ලකට පුළුවන්ලු පුළුවන්කමක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. කොහේ හරි ලෝකයක උත්පත්තිය දෙන්න. එතනම නෙමෙයි. ඒ මේ මරණ මරුච්ච ඇඳේ නෙමෙයි. ඒ කාමරෙත් නෙමෙයි, අල්ලපු කාමරෙත් නෙමෙයි, ඒ ගෙදරත් නෙමෙයි, අල්ලපු ගෙදරත් නෙමෙයි. ඒ ගමෙත් නෙමෙයි, ඒ රටෙත් නෙමෙයි, ඒ ලෝකෙත් නෙමෙයි වෙනම ලෝකයක. උත්පත්තිය දෙන්න සිටිවිල්ලකට පුළුවන්. එහෙමනම් මේ සිටිවිල්ල කියන්නේ කොච්චර බලවත් දෙයක්ද? සිටිවිල්ලකට පුළුවන් මරන්න. ඔය මේ ඔය හදිවුණියන් වල ඒවා අපේ සංස්කෘතියේ තියෙනවා බොහොම තියෙනවා එන්ටෙන් ඒවා වැඩි වෙනවා විද්‍යාව දියුණු වෙනවා කිව්වට ඇත්තටම වැඩියෙන් දියුණු වෙලා තියෙන්නේ හදිවුණියන් ශාස්ත්‍ර මේවා ඊළඟට මේ <clears throat> ඔය අප්‍රිකාව ගත්තහම අපටත් වඩා ඒ කුප්ත ශාස්ත්‍ර බොහොම බලවත් විශ්වාස කරනවා. ඒකේ තියෙන එක ශාස්ත්‍රයක් තමයි වූඩු කියන එක වූඩු අපිට තියෙනවා. කාගේ හරි බලියක් හදලා ඒකට එන ගැහුවාම මොනවා හරි කටුවකින් ගැහුවාම එයා මැරෙනවා කියලා. ඉතින් මේක මේ හරියට පිළිගන්නවා අප්‍රිකානු ගෝත්‍රිකයන් අතර. මේ කාට හරි දැනගන්න ලැබුණොත් එහෙම කවුරු හරි Tamange හතුරෙක් Tamange ඌඩු එකක් හදලා ඒ බලියක් හදලා පපුවට කටුවක් ගැහුවා කියලා. එතකොට මෙයා ජීවත් වීම අතහැරලා දානවා. දැන් ජීවත් වෙලා වැඩන්නේ ආයෙත් අටියම් කළා වැඩන්නේ. ඔව් ඒක අතහැරලා දානවා. මොකද එයා මරණය පිළි අරගෙන තියෙන්නේ දැන්. දැන් දවස් 7කින් මැරෙනවා. ඒ වගේම දවස් 7කින් මැරෙනවා. අරක ඇත්තද බොරුද? එහෙම එකක් ඇත්තටම කරාද කවුරුවත්? කරත් එහෙම පුළුවන්ද? ඒව වැදගත් නෑ. මෙතන වැදගත් වෙන්නේ සිටිවිල්ල. මම දවස් 7කින් මැරෙනවා. ඊට වැඩිය මට ආයසන. උත්පත්ති දෙන්නේ සිටිවිල්ලක්. ලෙඩ කරවන්නේ සිටිවිලි. මරණය කියන්නේ සිටිවිල්ලක ප්‍රතිඵලයක්. දුක කියන්නේ සිටිවිල්ලක ප්‍රතිඵලයක්. සතුට කියන්නේ සිටිවිල්ලක ප්‍රතිඵලයක්. මේ හැම දෙයක්ම මිනිස්සේ ජීවිතය අත්දකින මේ හැම දෙයක් පිටිපස්සෙම මනස තියෙනවා. නිසා තමයි මනෝ පුබ්බංගම ධම්මා. මනස තමයි ඉදිරියෙන් අනිත් හැම දෙයක්ම ඒකට බැඳිලා ඇදිලා යනවා. ඒ නිසා මේ මනස හදාගන්න. මනස නිවැරදි කරගන්න, මනස නිර්වෘල් කරගන්න. කතන්දර අඩු කරන්න. කතන්දර අඩු කරගත්ත තරමට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. කතන්දර වැඩි වෙන්න වැඩි වෙන්න අපි ඉන්නේ මිත්‍යාවක. අපිට ඇත්ත නැත්ත වෙන් කරගන්න බැරි වෙනවා. අපි කතන්දර ලෝකයක ජීවත් වෙන්න ගියාම. ඒ ඔබතුමා මතක් කළේ වචනේ ප්‍රපංච නිප්පංච ප්‍රපංච කියන්නේ මවා ගැනීම, කතන්දර ගොතා ගැනීම, නිප්පංච කියන්නේ කතන්දර ගොතා නොගැනීම, මවා නොගැනීම. දැන් මේ වචන මේ වචන දෙක ධර්මයේ නිතරම මුණ ගැහෙන්නේ නමුත් බොහොම වැදගත් තැන්වල තියෙන වචන දෙකක්. මේ වචන දෙක එළියට ආපු දැනක් තමයි මේ මහා පුරුෂ විතර්ක කියන සූත්‍රයේදී අනුරුද්ධ හාමුදුරුවෝ උන්වහන්සේ rahat වෙලා හිටියේ නෑ. උන්වහන්සේ විවේකීව වැඩ සිටනකොට මේ විතර්කයක් පහලලා දෙන මේ ධර්මය කවුරු සඳහාද තියෙන්නේ මේ ධහම කවුරු සඳහාද? ඉතින් එතෙන්දී උන්වහන්සේට අපූර්ව විතර්ක හතක් පහළ වෙලා මේ ධර්මය නිශ්ශබ්දව ඉන්න කෙනාට මිස කතාවට ඇලුණු කෙනාට නෙවෙයි. මේ ධහම ආශාවන් අඩු කෙනාට මිස ආශාවන් වැඩි කෙනාට නෙවෙයි. මේ ධහම හුදකලාවේ ඉඳ කැමති කෙනාට මිස සමාජයට ඇලුණු කෙනාට නෙවෙයි. මේ ධහම සිහියෙන් ඉන්න කෙනාට මිස සිහි මුලා වුණු කෙනාට නෙවෙයි. මේ ධහම වීරිය කරන්න පුළුවන් කෙනාට මිස කම්මැලි කෙනාට නෙමෙයි කියලා හත් වෙනි එක විදිහට උන්වහන්සේට පහළ වුණේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස අපි අහලා තියෙනවානේ මේ ධහම ප්‍රඥාවන්තයින් සඳහා මිස ඔව් ප්‍රඥාව අඩු අය සඳහා නෙවෙයි. දුප්පඤ්ඤස්ස කියන්නේ ප්‍රඥාව බාල කිලුටුණු අය සඳහා නෙවෙයි. දැන් ප්‍රඥාවනේ අන්තිමට ආවේ. කරුණොත් හතයි. ඉතින් උන්වහන්සේ මේන් සෑයීමකටපත් වෙලා මේ විතරක හතෙන් මේ මේ සුසුකම් තියෙන අයට තමයි ධර්මයේ මේ සුසුකම් නැත්තම් එයාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියන ඒ තීරණේ හිටියා ඉඳලා බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවක භාග්‍යතුන් වහන්සේ විවේකීව ඉන්න මට මෙබඳු විතර්ක හතක් පහළ වුණා කියලා අනුරුද්ධ හාමුදුරුව ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ විසින් මොනවද මේ පහළ වුණු විතර්ක? ඉතින් කිව්වා මෙන්න මේ විතර්ක හත. අන්තිමට හත් වෙනි විතර්කය තමයි මේ දහම ප්‍රඥාවන්තයින් සඳහා මිස ප්‍රඥාව නැති අයට නෙමෙයි. ඉතින් බුදුරජාණන්සේකා බොහොම හොඳයි. බොහොම හොඳයි. හැබැයි මම කැමති ඔකට අටවෙනි විතර්කයක් එකතු කරන්න. මොකද්ද? මේ ධහම පපංච නොකරන අයට මිස පපංච කරන අයට නෙමෙයි කියලා. කියන කතන්දර හදන අයට නෙමෙයි මේ ධහම කතන්දර හදන්නේ නැති අයට කතන්දරයක් නැතුව ජීවත් වෙන අයට. ඉතින් ඒක තමයි මෙනෙහි කරලා අනුරුද්ධ හාමුදුරුව රහත් උනේ. අනුරුද්ධ හාමුදුරුව කතන්දර හතක් තමයි හදාද හිටියේ. ඒක ඒ උන්වහන්සේට තේරෙලා තිබුණේ මේ කතන්දර හදන්නේ කියලා. ඉතින් කතන්දර හතක් හදාගෙන ඒ හත ඇත්තක් විදියට පිළි අරගෙන උන්වහන්සේ හිටියා. ඒ කතන්දර ඇතුළේ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා කිව්ව නෑ. මේ ධහම තියෙන්නේ කතන්දර හදන අයට නෙමෙයි කතන්දර නැතුව ඉන්න අයට හදන්න නැතුව ඒක මෙනෙහි කළා තමයි උන්වහන්සේ නිවන්ට පත් උනේ. දැන් නිවන විස්තර කරනවා නිප්පපංච කියලා. රහතන් වහන්සේ කියන්නේ කතන්දරයක් නැතුව ජීවත් වෙන කෙනෙක්. කතන්දරයක් නැතුව ජීවත් අක්ෂරයට මේ අපි සමාජයේ ඉන්නකොට නැත්නම් අපි දැන් ගොඩ පන්සල් ආන්දෝලනයේ දේශනාවට අහනකොට වැඩි හරියක් මහන්නේ ඇහෙන්නේද කියන්නේ පුතග්ජන පුත්කලයන්ට බුදුහාඳුරෝ මම සත්‍යයෙන් ගැන දේශනා කළා ධර්මයේ ගැඹුරට යනකොට සත්‍ය කියලා නෑ කියලා. ඒ වුණාට අපිට ගොඩක් තැන්වල ගන්න සතරපටිපට්ඨානේ සත්‍ය සත්තානං විසුද්ධිය ඒකායන මඟුකේ. ඉතින් ඒකේ බුදුහාමුදුර ඒකේ කියලා තියෙන සත්‍යයාගේ විසුද්ධියයි කියන්නේ. මේ ඒක සත්‍යක් නෑ කියලා ඔච්චර කෑ ගහනවනේ. ඒ කොහොමද අනික මේ සතරසතිපට්ඨානෙ මේ කියලා තියන්නේ ඒක උර ඒක කියන්නේ පුතක්ෂණයද විතර සතරසතිපට්ඨානෙ බලපාන. තේරෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ශ්‍රී ලංකාවේ දැන් කියන්නේ එක ස්වාමීන් වහන්සේ ගමන් නෙවෙයි ඔය තමයි කියන්නේ. ගොඩාක් කෑම කියන්නේ සත්‍වික පුද්ගලෙක් ගැන සංකල්පයක් විතරයි නැහැ කියන්නේ. ඒ ගන්න අනික මේ සත්‍යපට්ඨාන කියන සත්‍ය සත්‍යාගේ විසුද්ධියේ සම්මාදී කියන. දෙකයි එක මේ ගුරුවරයෙක් එතුමාව හම්බ වෙන්න මේ තවත් ගුරුවරයෙක් ආව ඇවිත් මේ වාඩි වෙලා කිව්වා අපි ධර්ම සාකච්ඡාවක් කරමු ඉතින් මේ නේවාසික ගුරුවරයාත් ඒකට කැමති වුණා. ඉතින් අර ආගන්තුක ගුරුවරයා ප්‍රසිද්ධ ගුරුවරේ ඒ ගුරුතුමා කිව්වා මේ මම කියලා කෙනෙක් නැහැ. ඒක තමයි දැන් මේ ධර්ම සාකච්ඡාවේ නැත්තම් සංවාදේ මාතෘකාව. ඉතින් එහෙම කෙනෙක් නැහැ. දැන් ඒකම කියනවා ඒක ඔප්පු කරනවා එක එක පැත්තෙන්. දැන් මේ දේවාසික ගුරුවරයා ඒක දිහා අහගෙන ඉන්නවා. එයා මොනවත් කිව්වේ නැහැ. අහගෙන හිටියා, අහගෙන හිටියා. මේ කිවරෙකුත් නැහැ. ඒකම කියනවා ඔප්පු කරනවා. එක එක පැත්තෙන් ඔප්පු කරනවා. පස්සේ මෙයා හොඳට අත දිගහැරලා කම්බුලට ගැහුවා. අර ආගන්තුක ගුරුවරයාට. ගැව්වාම ඉතින් එයාට තරහ ඇවිල්ලා බනින්ද ගහන්න පටන් ගත්තා. එතකොට කිව්වා දැන් මම කියලා කෙනෙක් නැත්නම් ඔය කාටද තරහ ආවේ? දැන් ඔබ ඔච්චර ඔප්පු කරන්න හදවනේ මම කියලා කෙනෙක් නැහැ කියලා. ඉතින් එහෙමනම් කාටද ওই තරහව? ඉතින් එතින්දි තමයි මේ වචනයි ක්‍රියාවයි දෙකක් කියන එක එතුමාට පැහැදිලි වුනේ. ඉතින් මේ කුමාර මහත්තයාට තියෙන එක කරන්න. <laughs> එතකොට ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා බලා ගන්න පුළුවන් ඒ කියන දේ. ස්වාමීන් වහන්සේ දැක්කවා. ආකිය කරන්න අවශ්‍යම නැහැ. වාද කරන්න, තර්ක කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක්. දරුණාංශයේ දේශනා ඖෂධ බෙහෙත් උන්වහන්සේ ලෙඩේ ගැන කතා කරා ලෙඩේට ගන්න ඕනේ බෙහෙත දුන්නා. මේ බෙහෙත ගත්තොත් ඔබ නිරෝගී වෙයි. ඒකත් කිව්වා. මෙන්න ලෙඩේ ලෙඩේ හැදිලා තියෙන මේ හේතුව නිසා මේ බෙහෙත ගත්තොත් ඒ හේතුව නැති වුණොත් ඔබ නිරෝගී වෙනවා. ওই බෙහෙත අරගෙන මම නිරෝගී වුණා. උන්වහන්සේ උන්වහන්සේවම සාක්ෂියක් විදියට කිව්වා. නිසා බුදුරජාණන් වහන්සේ වැඩිපුරම කතා කරේ ලෙඩේ ගැනයි බේත ගැනයි. නිරෝගීකම ගැන වැඩි කතා කරේ නෑ නිරෝගී වුණාම මොනවද කරන්න පුළුවන් උඩින් යන්න පුළුවන්ද බිමින් යන්න පුළුවන්ද පියාඹන්න පුළුවන්ද ඒව කියන්න ගියේ නෑ කිව්වේ මේ ලෙඩේ හින්දා ඔබට දැන් අමාරුයි අසාධ්‍යයි ඒක ලෙඩක් මේක නෙමෙයි ඇත්ත ඔය ඔබ රෝගී නිසායි ඔය තියෙන ඔක්කොම දුක් ඒ ලෙඩේ හැදිලා තියෙන්නේ මේ හේතුවට. ඒ හේතුව නැති කරන්න පුළුවන් මේ බේත ගත්තොත්. නිසා මේ බේත ගන්න. මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ තථාගතවරයෙක් ලෝකයට පහළ වෙන්නේ එකම එක කාරණයක් කියන්නයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා දුකයි දුක නැති කිරීමයි කියන. එතකොට මෙතන තියෙන්නේ දුකක් නැති වෙන්නේ දුකක්. එච්චරයි. මේක හරි සරලයි. මෙතන පුද්ගලයෙක් ඉන්නවා එයාව නැති වෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා එයාව නැති වෙනවා. දැන් මේ කතාව වෙනම එකක්. ඒක මූලික බුදුදහමේ නැති කාරණයක්. විවිධ හේතු නිසා එහෙම වාදයක් පස්සේ කාලෙක ඔය ශූන්‍යතාවාදයක් වෙනම ගොඩ නැගුවා විවිධ හේතු නිසා මහායාන දර්ශනය මුල් කරගෙන. මේ මහායානයේ මුල් කරගත්තේ ශූන්‍යතා දර්ශනය මෙතන කිසි එකක් නැහැ කියන එක. ඊළඟට ඒ ඒ ශූන්‍යතාවය අවබෝධ කර ගැනීම තමයි අපි කරන්න කියන ඒ පෙළඹවීමට යටත් වුණා. දැන් දුකයි දුක නැති කිරීමයි වෙනම ඒක අමතකයි. ඒක පැත්තකට දාලා මේ කොහෙන්වත් පාත් කරපු ආගන්තුකනික පැරෂූට් එකකින් දාපු කාරණයක් වගේ එකක් අල්ලගෙන ඒක අපි අත්දකින්නයි විස්තර කරන්නයි අවබෝධ කරගන්නයි උත්සාහ කරනවා. ඒ දුකක් තියෙනවා, ලෙඩෙක් තියෙනවා. මේ ලෙඩෙක් තමයි දැන් ශූන්‍යතාවය අවබෝධ කරගන්න හදන්නේ. ලෙඩේ සනීප කරන එක පැත්තකින් තියලා ශූන්‍යතාවය අවබෝධ කරගන්න හදනවා. ඒ ශූන්‍යතාවය අවබෝධ වෙන්න කලින් ලෙඩා ලෙඩෙන් මැරෙයි. ඉතින් මේක කියන අයට කියන්න අරින්ද? ඒක ගැන අපි ආගියු කරන්න ඕනේ නැහැ. ඒක අපිට නවත්තන්නත් බෑනේ. ඕක මොකනවා හරි කියන එක කවුරුවත් කියන එක මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක නවත්තන්න බෑ. ඒ ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. අද තියෙන මාධ්‍යයත් එක්ක හිතු හිතු විදියට කියන්න පුළුවන්. මේවා හැබැයි කවුරු හරි කියනවා නම් මෙහෙම ඒක වටිනවා. මේ මට තේරෙන්නේ මේකයි. මේක තමයි මගේ ධර්ම කියලා කවුරු හරි කියනවා නම් ඒක වටිනවා මේක බුදුබණ කියලා කියනවට වැඩිය. අඩුම ගානේ ඒ එතෙන්ට එන්න පුළුවන් නම් මේක බුදුබණද නැද්ද මන් දන්නේ නැහැ. මගේ බණ තමයි මේ. මගේ ධහම තමයි මේ කියලා කියන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් එහෙම නොකිය අපි බුදුරජාණන් වහන්සේව ගෙනල්ලා බුදුහාඳුරු මෙහෙම දේශනා කරා, එහෙම දේශනා කරා කිය කී අපි එතන හිටියා වගේ, අපි දැක්කා වගේ එහෙම කියනවනම් ඒක එච්චර සදාචාර සම්පන්නත් නැහැ. ඒක එක පැත්තකින් මහා බරපතල අකුසල කර්මයක්. අපි දැනගෙන හොන දැනගෙන කරන. අපි අහිංසකයි. අපි කියන්නේ කවුරුත් මේ ලෝකේ අපි අහිංසකයි. අපිට ඇතිපදමට ප්‍රශ්න තියෙනවා ආර්ථික ප්‍රශ්නද, ගෙදර ප්‍රශ්නද, ඇඟේ පතේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ටික වත් අපිට විසඳගන්න බැරුව ඉන්නකොට අපිට ඇයි තවත් ප්‍රශ්නයක් දාන්නේ? මේ වෙනකොට මේ අපි අහිංසකව විඳින දුක නැති කරගන්න අපිට උදව්වක් කවුරු හරි කරනවා නම් ඒක ඊට වැඩිය වටිනවනේ. එතකොට මේ කියන්න ඕනේ දහෝඩිය පන්තියේ කෙනාට ගන්නන්න ඕනේ දේ තියෙනවා. එයාටත් භාෂාව උගන්වනවා. හය පන්තියේ කෙනාටත් භාෂාව උගන්වනවා. 10 පන්තියේ කෙනාටත් උගන්වනවා. උසස් පෙළත් උගන්වනවා විශ්වවිද්‍යාලෙත් උගන්වනවා පශ්චාත් උපාධියත් ඔක්කොම භාෂාව මාත් විෂය එකයි නමුත් උගන්වන දේ වෙනස් ඒ මට්ටමට උගන්වන දෙයක් තියෙනවා අර උසස් පෙළට කියලා දෙන්න ඕනේ පාඩම හෝඩිය පන්තියේදී කියලා දුන්නාම කියලා දෙන්න පුළුවන් කෙනෙකුට කියලා ඒ පාඩම කරන්න පුළුවන් ඒ ව්‍යාකරණ ඔක්කොම ටික. ඒකේ වැඩක් වෙන්නේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. හොඩියවත් පාස් වෙන්න බෑ. භාෂාව ඉගෙන ගන්න මේක එපා වෙලා යනවා. පුද්ගලත්වයෙන් තොරව සිදුවන සිදුවීම් ටිකක් තියෙනවා. පුද්ගලත්වයක් ආරෝපණය වෙන සිදුවීම් ටිකක් තියෙනවා. ඉතින් මේ දෙක වෙන් කරගත්තාම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ඇහෙනවනේ. ඇහෙන එක පුද්ගලත්වයෙන් තොරව වෙන එකක්. කියන්නේ කනට දෙවනි තරංගයක් වදින එක පුද්ගලත්වයක් නෑනේ. ඒක පුද්ගලයෙක් ඉන්න ඕනේ නෑනේ. මමත්වයක් ඕනේ නෑනේ. සත්වයක් ඉන්න ඕනේ ඒක යාන්ත්‍රික ක්‍රියාවලියක් භෞතික ක්‍රියාවලියක් නේ දෙවනි තරංගයක් ගිහිල්ලා කණේ කම්බරේ වදින එක ඊළඟට ඒ කම්බරේ වැදුනහම එතනින් ස්නායුවක් උත්තේජනය වෙලා මොළයට යනවා. ඒකේ සත්‍යයක් නැහැ උතන. සත්‍යයක් පුද්ගලයක් මමත්වයක් නැහැ ওই ටික වෙනවා. ඒ මමත්වේ ඉන්නේ ඊට පස්සේ. පුද්ගලත්වේ ඉන්නේ ඊට පස්සේ. මේ විඳීමක් පටන් ගත්තාම තමයි පුද්ගලත්වේ ඉන්නේ. ඒ පුද්ගලත් ඒ උදාමයකට මං කැමැතිද අකමැතිද මං කැමැති නම් මට දිගටම අහගෙන ඉන්න ඕනේ මං අකමැති ඒ නිසා මේක නාහා ඉන්න ඕනේ අන්න ඒකට තමයි පුද්ගලත්වේ මමත්වේ කියන්නේ ඒක දිගටම නෑ ඒක මතුවෙන වෙලාවක් තියෙනවා මුලින් නෑ මමත්වයෙන් තොරව තමයි අර මූලික අත්දැකීම ලැබෙන්නේ ඊට පස්සේ තමයි මමත්වයේ මතුවෙන්නේ මමත්වයේ කණේ නෑ මමත්වයේ ශබ්දෙත් නැහැ. ඒ දෙක එකතු වෙච්ච තැනත් මමත්වේ නැහැ. මමත්වයෙන් ඊට බොහොම පස්සේ. ඒ නිසා ඒ මතුවෙන මමත්වය ගැන සිහියෙන් ඉන්න. එතන සිහියෙන් ඉන්න පුළුවන් අපිට. ආ මේකට කවුද කැමති නැත්තේ? මේකට කවුද කැමති? අපිට අහන්න පුළුවන්. මේකට මම කැමතියි කියනනේ කවුද මම කියන්නේ? කවුද කැමති? කවුද අකමැති? මේ අකමැති දෙයට කැමැති වෙන්න බැරිද? කැමැති දෙයට අකමැති වෙන්න බැරිද? ඒ ඒ ප්‍රශ්නේ අහන්න. දැන් කියනවා මේක රහයි මේක රහ නැහැ. රහ දෙයට කැමැති රහ නැති දෙයට කැමැති නැහැ. දෙය තමයි මම. ඒකට තමයි මම කියලා කියන්නේ. දැන් මේ මම අපි හිතනවා නිකන් කළු ගලක් වගේ හරි ස්ථිර දැඩි වෙනස් නොවන ස්වභාවයක්. දැන් එහෙම එහෙම එකක් නෑ මෙතන. ඒ මම වෙනස් කරන්න පුළුවන්. කැමැති දෙයට අකමැති වෙන්න පුළුවන්. අකමැති දෙයට කැමැති වෙන්න පුළුවන්. රහ දෙයට රහ නැති වෙන්න පුළුවන්. රහ නැති දේ රහ කරගන්න පුළුවන්. ඒ ඔක්කොම පුළුවන්. මේ මමත්වය වෙනස් කරගන්න පුළුවන් දෙයක්. දහමේ කියන මමත්වය එහෙමයි. ඒක එහෙම කරගන්න කියලායි දහම කියන්නේ. ඒක තමයි සැබෑ ආර්ය භාවනාව කියලා විස්තර කරන්නේ. ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අරිය භාවනා විදිහට ආර්ය විශේෂී ඉන්ද්‍රිය භාවනා විස්තර කරන්නේ විදිහට කොහොමද මේ මමත්වය වෙනස් කරගන්නේ කියන එක. මමත්වය කියලා කිව්වේ ඒකට වෙන පුද්ගලයෙකුට නෙමෙයි. මේ කැමැති වෙනවා අකමැති වෙනවා මේක ලස්සනයි මේක කැතයි මේක මිහිරි මේක අමිහිරි රහයි රහ නැහැ මේකෙන් සතුටු වෙනවා මේකෙන් අසතුටු වෙනවා සොම්නසටපත් වෙනවා දොම්නසටපත් වෙනවා මේ ඔක්කොම ඕන්නම් වෙනස් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් කන පිට හරවන්න පුළුවන්. උඩු යටිකුරු කරන්න පුළුවන් සිහියට. එදා මෙතන ස්ථිර මමෙක් නැහැ. නොවෙනස් වෙන මමෙක් නැහැ. වෙනස් කරන්න බැරි මමත්වයක් නැහැ. මේ මමත්වය වෙනස් කරාම ප්‍රතිඵලය වෙනස් වෙනවා දුක වෙනස් වෙනවා අවසාන වශයෙන් සියල්ල තියෙන්නේ අපේ අතේ කාගේවත් අතේ නෙමෙයි ගුරුවරයෙක්ගේ අතේවත් පොතකවත් නෙමෙයි මේ සියල්ල තියෙන්නේ අපේ අතේ පාරක් මෙතන තියෙන්නේ අපිම ළඟ ගමනක් අපේ අතේ එනිසා අපි අපේ ගමන යමු කවුරු මොනවා කිව්වත් ඒ කියන දෙයකින් ගමනට උදව්වක් වෙනවා නම් අපි ඒ උදව්ව ගමු අරගෙන අපේ ගමන යමු ඒ අදිෂ්ඨානය මේ පෝදා වැඩසටහන අවසානයේ අපි හදවතින්ම ඇති කරගනිමු මේ ලැබිච්ච අවස්ථාව අපි කාටත් වාසනාවක් භාග්‍යයක් පුණ්‍යවන්ත වූ දවසක් අප හැමදෙනාම එකට එකතු වී කල්යාණ මිත්‍රයන්සේ එකම ආධ්‍යාත්මික පවුලක සමාජික සමාජිකාවන්සේ සාමූහික භාවනාවේ යෙදුණා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මෙනෙහි කිරීම එබඳු අවස්ථාවක් ලැබෙන්නට අප හැමදෙනාම බොහෝ පින් කොට තිබෙනවා බොහෝ පුණ්‍යවන්තයි. ඒ ගැන මේ දවස් අවසානයේත් අපි ආපසු හැටි බලා සතුටු වෙමු. ඒ වගේම මේ හැමදෙනා එක්ක මේ සතුට බෙදාගමු. හැමදෙනාටම අපි කෘතවේදී වෙමු. මේ වැඩසටහන ඒ හැමදෙනාගේම සහභාගීත්වය නිසායි සිදු වුණේ. ඒ කෘතවේදීත්වය හිතේ ඇති කරගෙන අපි පුණ්‍ය ආනුමෝදනා කරමු මේ වැඩසටහන සාර්ථක කරගන්න අනුග්‍රහය දැක්වූ කල්‍යාණ මිත්‍රයන් සිහිපත් කරගෙන විශේෂයෙන් දානමය අනුග්‍රහය අද දවසේ උදේ දාණය දවල් දාණය ඊයේ අපට පිරිනැමන්නේ පිරිනැමුවේ බණ්ඩාරනායක මහත්මයා කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා මෙතෙන්ට එන හැම දිනම අඳුරනවා එතම අපෞද්ගලිකවත් හැම දෙනෙක් ගැනම හොයා බලනවා කෑවද පිව්වද ඇති වෙන්න දානි තිබුණද ඉතින් එතුමා ඒ පෞද්ගලිකවම කැප වෙලා මේ දාණය අපි හැම දිනාටම පිරිනැමුවේ මේ වැඩසටහන සාර්ථක කරගන්න අද දවසේ වැඩසටහනත් පෙරේදා පටන්ගත් මේ දෙදින භාවනා වැඩසටහන සාර්ථක කරගන්නත් ඒ බණ්ඩාරනායක මහත්මයාගෙන් ලැබෙන අනුග්‍රහය වටිනවා මිල කරන්න බෑ අපි මේ වෙලාවේ එතුමාව සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරමු ඒ වගේම මේ වැඩසටහන සාර්ථක කරගන්න විවිධාකාරයෙන් මට පෞද්ගලිකවත් මේ හැම දිනාටමත් උපකාර කරනවා කුමාර මහත්මයා එතුමාගේ සහයෝගයේ මධ්‍යස්ථානයේට විශේෂයෙන් පෞද්ගලිකව මටත් බොහෝම ಉಪකාරී වෙනවා පිටිවහල් වෙනවා ඒ සහයෝගය නොලැබෙන්නට සමහර විට මේ වැඩසටහන් මේ විදිහට කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් අපි මේ අවස්ථාවේ එතුමාත් බණ්ඩාරනායක මහත්මයාත් හැමදෙනාම සිහිපත් කරගෙන පුණ්‍ය ආනුමෝදනා කරමු. එතුමන්ලාටත් ඔබ අප හැමදෙනාටම මේ ආර්ය මාර්ගයේ නොනැවතී ඉදිරියට යන්නට අවශ්‍ය කායික මානසික නිරෝගීතාවය, කල්යාණ මිත්‍රාශ්‍රය, විවේකයේ සහ ඕනෑකම ගැඹුරින්ම ඇති වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.